පිළිබඳව සාකච්ඡා කරමින් සිටියේ මේ ප්‍රතිපදා හතරක් ඔස්සේ නිවනට යන හැටි ව්‍යාපෘතිපත් කෙරුව දුක්ඛ ප්‍රතිපදා ගංගා විඤ්ඤා දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤා සුඛ ප්‍රතිපදා ගංගා විඤ්ඤා දුකාපටිපදා කිප්පාදී මේ මේ ප්‍රතිපදා හතර ගැන මේ බොහොම කෙටියෙන් කරුණු කීපයක් ඉස්පත් කරේ මේ ප්‍රතිපදා හතර මේ ශාසනයේ නිර්වාණය දක්වා ගෙනියන ක්‍රම හතර ඒ නිවනට යන්නේ මොන මොන ආකාරයකද කියන කාරණාවයි එතන සඳහන් කළේ සැපසේද දුකසේද කියන කාරණා. මෙන්න මෙහෙම ප්‍රාර්ථනා කිරීම නිසා තමයි අඩුම කාලයකින් පහසුම ආකාරයකින් සත්‍යසහිත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අඩුම කාලයකින් පහසුම ආකාරයෙන් සත්‍යසහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඉතාම ඉතාම ශ්‍රේෂ්ඨයි. හැම කල්හිම සුවපත් වේද ප්‍රාර්ථනා කිරීම සමන්ත සැපකමන කෙනෙකුට සුදුසුයි කියන සඳහන් කරනවා. හැම කන්දේම සුවපත් වේද ප්‍රාර්ථනා කිරීම. මේ යම් පින්කමක් කරන මෙතෙන් පටන් නිවන් දක්නා ධාති දක්වාම සැප සහිත ප්‍රතිපදාවෙන්ම ඉතින් දැන් ලැබෙන කියලා ප්‍රාර්ථනා කරන එක ඉතාම වටිනවා එහෙම නැත්නම් දුක් සහිත ප්‍රතිපදාවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. නමුත් කුසලයේ ඉතාම බලවත් නිසා ප්‍රාර්ථනාව ඉතාම ඉතාම බලවත්. ඊළඟ සඳහන් කරනවා තමන් නිවන් දකින්න හිතනවා නම් ඒකම ගැන තමන්ට සැලසුමක් තියෙනවා. අපි ගාව නිවන් දකින්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කොහොමද ඒකට සැලසුම් කරන්නේ? දුකේ නිවන් දකින්නවද? සැපසේ නිවන් දකින්නවද? භෞතික සම්පත් ඇතුළු ධන දානයන්ගේ ආදී රෝග පීඩාගේ වරම වරහතුන්ගේ කරදර නැතුව බොහොම සැපසේ සුවසේ පින්කම් දහම් කරගෙන අසත්පුරුෂ ආශ්‍රයයක් නැතුව චිත්ත පීඩාවක් නැතුව නිවන් දකින්න ගමන යනවාද කියන ප්‍රාර්ථනාවක් කරන්න තිබුණොත් අපි ඒ ප්‍රාර්ථනා කරපු විදිහට අපි මේ ගමන යන්නේ පුළුවන්. ඒක නැත්නම් අසත්පුරුෂයෝ සම්බ වෙනවා, දුක් නිඳන් සිද්ධ වෙනවා, අකාලේ නිඳන් සිද්ධ වෙනවා, මේ කලහත්වීම් වලට භාජනය වෙන්න වෙනවා. නමුත් මේකට යන්නේ බැරි නෑ. හැබැයි අමාරුයි. ආයෙත් හොඳ සැලසුමක් ජීවන උදෙසා යන්නේ අපි ගාව ඒ කොහොමද මම නිවන් දකින්නේ මොන ක්‍රමයෙන්ද මම නිවන් දකින්නේ ඒ නිවනට යන මාර්ගය මට කොයි විදිහට සැලසීලා තියෙන්න ඕනද කියන කාරණාව පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා සමස්ත දෙයක් ලැබුණොත් ලැබුණත් බලන්න එකයි කියන්නේ කියනවා මට අහවල් දෙයක් ලැබුණත් කමන්නේ නැතත් එහෙම නැත්නම් මේ නිවන මට ලැබුණත් කමක් නැහැ නැතත් කමක් නැහැ කියලා හිතනවා නම් ඔහේ හිතියට කමක් ඔය කියන කම. නිවන විතරක්ම ප්‍රාර්ථනා කරනවා නම් අර වාගේ සැලැස්මක් නැතුව ඒකත් ස්ථිර නිවන ලැබෙයි. නමුත් කොහොම ලැබෙන්නේ දන්නේ අපි දැනකට ගලක් පිටි කරන්නේ තේරෙන්නේ කළොත් හරියටම අහවල් තැනකදී ගල විදි කරනවා කියලා තේරෙන්නේ කළොත් හොඳට සැලැස්මක් හදලා හරියට හිතලා නිශ්චිත තැනකම ගල එන්නේ. ඒක නැත්නම් ඕන කෙනෙකුට වෙලිස්සාවේ කියලා විදි කරන්න පුළුවන්. හැබැයි ඒක කොහාට වැටෙයිද දන්නේ නැහැ. ආ මේකයි ප්‍රාර්ථනාවක් නැතුව නිවන නිවන විතරක් හොයනවා නම් ඒක ඒ වගේ තමයි. ඉලක්කයට ඉති කරන බලපෑම. අනිත් නිසා මනාව ප්‍රාර්ථනාව ඊටම වටින බවයි මේ ධර්ම කාරණාවෙන් අපිට පැහැදිලි ඊළඟ සඳහන් කරනවා පිළිතුරු අපේ උත්පල වර්ගාකාශයේ ඉන්නවා. මොළදී ප්‍රාර්ථනාවක් කරන්නේ. නිවන් දක්නා ජාති දක්වා සංසාර කරගෙන ආපාර්ථනා. මහ පින්ක කරමින් මහා කුසල වලගෙන ආපික භවයේ දුක්පත් වෙලා ඉතිරෙනවා. ආන්නේ දුක්පත් වෙලා ඉපදිච්ච නිසා සිටුවරේකුගේ ඇල් කුඹුර මුර කරන්නේ. එදා කුඹුර ගිහින් මුර කාමලේ ඉඳලා ඉන්නකොට බඩගින්න නිසා ඇල් කරන් ටිකක් ගලවගෙන ඉන්න විනදපති. බැවට කියපු වෙලාවේ ලොකු දෙලුම්මක් කඩාගෙන ඉන්නේ. දෙකට ටික සකස් කරලා බෙදලා ඉවරයි. ගන්ධමාදන පර්වතයේ වැඩ ඉන්න අපේ බුදුරජාණන් වහන්සේ. සමාජයේ නවදේශා කාර්ය පිළිපෙළ කියලා බලනකොට උන්වහන්සේ මේ දුප්පත් ඇනස්ටි රැකගෙන යනවා. ඇයට ශ්‍රද්ධාව තියෙන බව දැක්කා. ළඟට ගියොත් මොනවා හරි පූජා කරන්න තියෙන බව දැනගත්තා. නිසා භාග්‍යතුන් වහන්සේ මේ දුප්පත් කාන්තාව වෙනද බලමින් හිටින් කලගාවට වැඩ කරා. ඇය බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්ත තමන් වැඩතු වෙනද විලද 500ක් විලදයට 500ක් දෙවි බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ පූජා කළා. පාත්‍රයේ පූජා කරලා අර නෙළුම් මල ගෙනල්ලා පාත්‍රයේ ගැහුවා. වහල් භාග්‍යතුන් වහන්සේට වැඳගෙන ප්‍රාර්ථනා කළා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේට විලද පූජා කරන කෙනෙක්. මට දරුවෝ 500ක් ලැබෙනවා. විලද 500ක් පූජා කරුවානේ. දරුවෝ 500ක් මට ලැබෙනවා. ඒ දරුවෝ 500 දෙනාම ඔබ වහන්සේ ගස්මඟ ගනිත්වා. මගේ දරුවෝ 500 දෙනාම පසේ ඉදිරියේවා. ඔබ වහන්සේට මේ දෙනුම් වල පූජා කරපු නිසා මම තියෙන තියෙන පියවරක් පියවරක් පාසා ඒ ඒ දරුවෝ 500 ඇතුළේ නාතු තියෙන පියවරක් පියවරක් ගානේ දෙනුම් මැති කියලා. පෘථුවියට අධිපති රජතුමෝ අග්‍ර මහේෂ්ඨාව වෙන මේවා. මනුස්ස ලෝකේ ස්ත්‍රී පුරුෂ වර්ගයක් නැති තාම සුන්දර රූපයක් මට ලැබේවා. මම ප්‍රාර්ථනා කරනවා. භාග්‍යවත් වහන්සේ ඇගේ සියලු ප්‍රාර්ථනාවන් මුදුන්පත් වෙන්න එනම් ආශිර්වාද කරනවා. ආශිර්වාද කරන වෙන්නේ වැඩම කරලා ගහක් මුල වාඩි වෙලා ඉන්නකොට එතන බොහෝ දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ මේ එක සමීපයේම දරුවෝ බලා ගන්න කට්ටිය. ඒ දරුවෝ ලැබුවා ස්වාමීන් දාන ලැබුණා. මුලින්ම අර කුමරු වල කරගෙන ඉන්නේ නැති මට විඳලා දුන්නා. ස්වාමීන් ඇය විඳ පූජා කළා මම හරි ප්‍රාර්ථනා කළා. බුදුරජාණන් වහන්සේ ඇය කළ ප්‍රාර්ථනාව මේ දරුවන්ට ඒ විදිහටම මතක්. ඔවුන් භාග්‍යතුන් වහන්සේට පූජා ස්වාමීනි ඇය ප්‍රාර්ථනා කළා නම් යම් කෙනෙක් ගරු 500ක් ලැබෙන්නේ. අපි ඇගේ ගරු 500 වෙලා උදේ. අපි ඔබ වහන්සේට කරන මේ පූජාව මුදුන්පත් කරමි. ඇගේ දරුවන් සියලුම ඔබ වහන්සේ ලක්මග ගනිත්වා කියලා ප්‍රාර්ථනා ස්වාමීන් අපි ඇගේ දරුවලා පසිවිදී. එම් ප්‍රාර්ථනා කරලා ඒ සඳහා පංචදර්ශ සම්පූර්ණ කරගෙන කටයුතු කළා. මෞතුක ඉපදෙන්නේ නැති වෙන්න අර්ථන්තේ ප්‍රාර්ථනා. උදාදාන කුලිය. ඒ හින්දා මෙලෙස මරක තමයි ඉන්නේ. අපේ බෝසතාණන් වහන්සේ ධ්‍යාන විඥානවල විලලක විදේ තමයි පිළිදෙනු තිබෙන්නේ. හැමදාම රාග යනකොට අනිත්පල් පිටිනවා. පිටිලා තියෙනවා දැනෙනවා නමුත් මේවත් පිටින්නේ. ඒක ඒකවා දින ගණන පිටිනවා නම් ඉක්මවා විනා මේ මල පිටින්නේ ඇයි කියලා බලන්න. ළඟට ගිහින් මල දෙලා ගන්න. මල දෙලාගෙන මල දින බලනකොට මල පිටිනවා. ඇතුලේ කාම රස දෙයි. දානක ප්‍රේමයේ සංසාරේ පුංචි ඉස්මතු වුණා. ඇවිල්ලා ඒකට මහත්ලා මහ පොළොවට පය තියෙන දවස් වෙනකොට ඇය නිල පියවර පියවර ගානේ නෙළුමන මලේ උපන්න නිසා පදුම දේවී කියන නම ඉතින් මලේ ඉපදින්නේ මේ මහා පදුම දේවී කියන තමයි මේ බොහොම කෙටියෙන් අපි කියන්නේ මේ පිළිබඳව විස්තර සද්ධර්මාලංකාරය ආදී ග්‍රන්ථවල අපූර්ව පැහැදිලි කරනවා ඒ වගේ තොරතුරු හොයාගෙන දීර්ඝ වශයෙන් මේ කරුණු දැනගන්න පුළුවන්. දේශනාවට අවශ්‍ය නිසා බොහෝ කෙටි මේ කරුණු සඳහන් මනුෂ්‍ය පතේ ඉක්මවාගෙන නැත්නම් මනුෂ්‍යයන්ගේ රූපේ ඉක්මවාගෙන ලස්සන රූපයක් ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ක්‍රමක්‍රමයෙන් වැඩිලා සොරොත් දෙවි දිවායතෙන් කොට දිව්‍යාංගනාවක් වගේ. පස්සේ කාලේ ගලේ ගලේනියක් වැද්දේ ඒ තරුණිය දැක්කා. දැකලා පන්සලට ගිහිල්ලා සහවුරු කරගත්ත කාරණා. මේ තාපසතුමාගේ දුවගෙන දෙයි කියලා මේ කරුණ ඔක්කොම නැරෙයි. ඒ රජුවනේ. රජු පිළිගන්නේ මේ තරම් ලස්සනයි කියම පිළිගන්නේ. වැද්දු කොහෙද කාන්තාව දැන්නේ. මේ වැඩි කාන්තාවක් ඊට වඩා ටිකක් ලස්සන විදිහට දැකලා වෙන්නේ මේ කියන්නේ කියන රජු ගණන් ගන්න නෑ කාරණා. නමුත් එයාලා දිගින් දිගටම කියනවා. ඒ නිසා පරිදිවම් යාත්‍රාපුරේ ඉතින් 14000ක් වෙන නැගුවා මීටර් වඩා ලස්සන. වැද්ද තියෙනවා. ඇයනම් මේ කියන්නේ ඊට පස්සේ රජු දිහා බලන්නේ. මේ මනම තාම ලස්සනයි. සාමෘද්ධි මානසික කතා කරන්නේ අවශ්‍යයෙන් විවාහ ආගේ ජීවිතේ අර ප්‍රාර්ථනා කර සිටින දරුවෝ 500 දරුවෝ 500 ඒකට ලක්ෂ රුපියල් සම්පූර්ණ මවුගේ ඉපදින නැතුව දෙමළ ඉපදුණා පයින්යෙන් දැන් දෙමළ තිබුණා පෘථිවියට මානසික රැකිතුගේ අග්‍රමණය සාමයෙන් ලැබුණා දරුවෝ 500 දරුවෝ 500 ලැබෙනවා ඒ දරුවෝ 500 දෙනාම හත්වුන් වයසට එනකොට පස්සේ දුරු බවට ඒ ප්‍රාර්ථනාවල් වල හැටි. එමනම් මේ ප්‍රාර්ථනාව භාග්‍යතුන් වහන්සේ ඒ තරම් ශ්‍රේෂ්ඨයි කියන කාරණාවයි මේ ධර්මයේ සැන්සන් වලින් අපිට හමු වෙන්නේ. ප්‍රාර්ථනාව අවශ්‍යම කරුණ කියන බව සඳහන් කරනවා. වෙසන්තර ජාති දෙවියන්ගේ සීල නිර්මාණයේ පිටත අපේ මහ බෝසත්ණන් වහන්සේ අම්ම මහා මායා දේශනා කළා. සීල නිර්මාණයේ පිටත ප්‍රාර්ථනා 10ක් කරනවා ඒ ජීවිතේ සම්පූර්ණ කරගන්න. එහෙනම් එතන ප්‍රාර්ථනා කරලා තියෙනවා. විසල් ජාතියේ ප්‍රාර්ථනා එහෙමත් කරලා තියෙනවා. ඒක අමතරව විශේෂයෙන් මධ්‍යම නිකායේ තුන්වෙනි පොතේ 10 සූත්‍රය. සංකාර උපපති සූත්‍රය. මේ සංකාර සංකාර උපපති සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලා ගැන සඳහන් කරනවා එම වික්ෂුන් වහන්සේ කරුණු පහකින් සමන්විතයි මොනවද ඒ කරුණු පහ? ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ධර්ම ශ්‍රවණයෙන්, දන් දීමෙන් හා පරිණාමයෙන් මේ කාරණාවේ වික්ෂුන් වහන්සේ සමන්විතයි ඒ වික්ෂුවට හිතෙනවා නම් මේ කය පිළිගැනීමෙන් පසු ශාස්ත්‍රීය භාෂා කුලයක උපදිනවා නම් හොඳයි කියලා හිතුනොත් ශ්‍රද්ධාව, සීලය, ධර්ම ශ්‍රවණය, දානය, ප්‍රඥාව කියන මේ පංච ධර්මයන් මනාව වැඩි වෙන නිසා තමන් හිතන විදිහටම තමන්ගේ උපත තීරණය යම් විසුන් වහන්සේ නම ශ්‍රද්ධාවෙන් සීලයෙන් ධර්ම ශ්‍රවණයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුක්ත නැහැ ඒ විසුණු වහන්සේට හිතෙනවා නම් මම මෙන්න මේ මේ විදිහට උපදින්න ඕනේ. නිවන් දක්නා ජාතකවා මේ විදිහට උපදින්න ඕනේ කියලා හිතෙනවා නම් උන්වහන්සේ හිතපු විදිහටම උන්වහන්සේගේ උපත උන්වහන්සේට සම්පූර්ණ වෙනවා. අපි කොහොම වෙලා තියෙන්නේ අර පංචධර්ම හරියටම සම්පූර්ණ කරගන්න. ශ්‍රද්ධාවයි, සීලයයි, ධර්ම ශ්‍රවණයයි, ත්‍යාගයයි ප්‍රඥා. මේක හරියටම සම්පූර්ණ කරන යක්ෂිනී ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒ තාම ඉක්මනින් තමන් කැමති විදිහටම ලැබෙනවා. හැබැයි මේ ජීවිතේ සමහර ලැබෙන්නේ නැහැ. මේ ජීවිතෙන් අනියතයි. හැබැයි කුෂ්ම ටික පිටවෙච්ච තැනින්දලා නිවන් දක්නා යාති දක්වා මේක නියතයි කියන දෙයක් පිටසැටයක් නැති බවමයි භාග්‍යතුන් වහන්සේ මේ කම පැහැදිලි කරන්නේ. ඊළඟට මේ වචනේ සඳහන් කරනවා ඒ සංස්කාරයේ ඒ පිණු ප්‍රාර්ථනාව ඒ උපත නිසි ආකාරයෙන්ම පවත්වන්නේ ඒ පිණු ප්‍රාර්ථනාවයි ඒ පිණයි ඒ උපත නිසි ආකාරයෙන්ම සකස් කරන්නේ ඇති කරන්නේ ඒ පිණු ඊළඟ සඳහන් කරනවා බාහිර මහත්සේ කවදාකවත් තීරණය කරන්නේ නැහැ නිවන් රටේ දෙනවා නිවන් දකින්න ඕනේ කොහොමද කියලා. අපි බුදුරජාණන් වහන්සේ අපිට නිවන් දකින්න මඟ විතරයි කියලා දෙන්නේ. නිවන් දකින්න ඕනේ කොහොමද කියලා කියන්නේ කොහොමද කියලා කියන්නේ නිවන් දකින්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ තමයි. කොයි කොයි විදිහේ උප්පත්තියෙන් ලැබෙමින් ඉඳලා නිවන් දකින්නවද? නැත්නම් ඒ වෙන කිසිම ලෞකික සම්පත්තියක් නැතුව නිවන් වැටෙනවද කියන තීරණය කරන්නේ තමයි. හැබැයි ආත්මාර්ථයේ සංයමම නිවන් දකින එක බුදුරජාණන් වහන්සේ ආගේ කරලා අපේ කියන්නේ. රහතන් වහන්සේට දොස් කියන ක්‍රමයක් මේ සාසනයේ තියෙනවා. රහතන් වහන්සේට දොස් කියන ක්‍රමය මේ සාසනයේ තියෙනවා. අන් අයට පිළිද නොවි අනියමම සතරේ විලේවන උන්වහන්සේ දොස් කියනවා ඒ සත්පුරුෂයනේ බ්‍රහ්මණ්‍ය සූත්‍රයේ තමයි ඒක කියන තමයි අපි කියනවා අවසාන කමිටු ඉස්පත් කරේ ඊළඟට බාගිනි මහත්මයේ ක්‍රමයේ දේශනා කරලා කොයි ආකාරයේ නිවලට යනවද කියන කාරණාව අපිට තීරණය කරන්න ඉඩ ඉඳී මේ කාරණාව අටකටාව පැහැදිලි කරනවා මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ පංච ධර්ම යම් කෙනෙකුට නැත්නම් ඉපදීම අනියතයි ගතිය අනියතයි කොහෙද කොහොමද කොයි විදිහටද කියලා නියමයි පංච රත්න සහිතව ප්‍රාර්ථනා කරන දෙන්නේ නැත්නම් ඉපදීම අනිත්‍යයි කියන දේශනා කරනවා ගතිය අනිත්‍යයි. කොහේ උපදිනවද කොහොම උපදිනවද කොයි විදිහට ඉපදිනවද කියන තීරණය සම්මා දිට්ඨිය ඉඳලා පිටක් කෙරුවා ප්‍රාර්ථනා කරලා නැහැ විද්‍යාවිෂිකව උපදිනවා. සම්මා දිට්ඨිය වන්නේවා සීල සම්පන්න වන්නේවා පාපයෙන් සිල් රකින්නේවා ඒ අනුව ප්‍රාර්ථනාවක් තිබෙනවා පිළිගන්නේ. නමුත් අපි දන්නවනේ දරගන්නම ලැබෙනවා කියන කාරණාව දසවස්තුක සම්මාදිටියක් තියෙනවා මේ සාකච්ඡාවේ. ඒ සම්මාදිටිය ගැන ඉස්සරහට සාකච්ඡා කරනවා. දැන් මේ ප්‍රාර්ථනා කරපු නැතිකොට දරගන්නම හොඳට ලැබෙනවා. ඒ ලැබෙන්නේ කොහේ ප්‍රතිඥාද? කොහේ ඉඳලා ලැබෙනවද? ඊළඟට උපදින සම්මාදිටිකෝ වෙන්න පුළුවන් සම්මාදිටික තමයි පුළුවන්. හැබැයි සම්මාදිටික නුන දන්නේ තිබ්බ නිසා පංචධර්ම දිනු කරලා තිබ්බ නිසා ලැබෙනවා. හැබැයි කියන්නේ කල්පනා කරලා බලන්න. ඔය ආරාධනීය මොන තරම් නැහැ. ඒ ධනෙක කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේලා හරි ලෝතුරා බුදුරජාණන් වහන්සේලා හරි ආර්ය මහා සංඝරත්නයේ හරි මේ සංසාරයේ දුරට ගම්බීර ඒක ලැබෙන්නේ සමහර පාවිච්චි කරන වාහන පස්සම ඔබ දැකලා තියන්තක් යන්නේ තියෙනවා වාහනේ සම්පූර්ණ පස්සම අපිට මේ කාර්යකාරයන් ඇති කරලා ගන්න නෑ පස්සනර මොනවටේ ග්‍රාන්චිදුනේ තමගේ දුව විවාහ කරලා දෙනකොට වැඩි ගිනි කට්ටලේ හැදලා තියෙන තනිකරම රත් කරන්නේ සංකල්පයක් තියෙනවා සෞදි අරාබියේ. ඉතින් මොන තරම් වෙදකද? ඇයි ඒගොල්ලන් එහෙම පහළ වෙන්නේ? ඒකට මතක් වෙන්නේ නැහැ අපි මේ කතා කරපු මැනික් මාලිගාවේ. නම් තේ කරලා තිබුණා ඒක. හැබැයි සම්මාදිට කියන ප්‍රාර්ථනාවක් තිබුණේ ප්‍රාර්ථනාවක් තිබුණේ. ඒ නිසා දැන් දැන් මේක පිළ කරන්නේ විද්‍යාදෘෂ්ටිකනේ. දැන් අප්‍රමාණව අපසාරය කරනවා. ඉතින් ඒ හින්දා කවදා හරි දවසක මේ ලෝකයේ ඉන්න සියලුම දෙනා නිවන් දකින්න බව සත්‍යයි. නමුත් මොනතරම් කාලයක් යනවද කොයිතරම් දුක් විඳින්න සිද්ධ වෙයිද? දැන් නියතම කියන්නේ ටික නිසා මරණය පස්සේ නිරේම මොන කාලාන්තරයක වේද වෙන්නේ ආයෙ කවදා සම්මාදිටික වෙන්නේ සිද්ධ වෙයිද කියන කාරණාවක්වත් හිතාගෙන බැරි නිසා සම්මා දිට්ඨික වන්නේවා සීල සම්පන්න වන්නේවා පහසුවෙන් සිල් රකින්නේවා මේ අදිවසේ ප්‍රාර්ථනාවක් මේ සාසනේ අත්‍යවශ්‍යමයි ඒක නැති වුණොත් අපිට මේ සසර හරියට වර්ධිත සිද්ධ වෙනවා ඊළඟ දිනේ සඳහන් කරනවා තවත් උදාහරණ කීපයක් එක පැහැදිලි කෙරුවොත් අපි බෙහෙත් ගන්නවා බෙහෙත් ගන්නා සංකාරය ඇති බෙහෙත් වර්ග බෙහෙත් වර්ග ලැබෙනවා හැබැයි ප්‍රාර්ථනා කරනවා නෑ දෙහෙත් දන් දීලා මට කොහොමද දෙහෙත් හම්බ වෙන්නේ? මට මොනවට දෙහෙත් හම්බ වෙන්නේ? කොයි විදිහට දෙහෙත් ලැබෙන්නේ කියන ප්‍රාර්ථනාවක් නෑ. දෙහෙත් විතර පූජා කරන්න තියෙනවා. ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය හැම විටම දෙහෙත් අවශ්‍ය හැමතැනම දෙහෙත් තියෙනවා. ලැබෙච්ච දෙහෙත් අවශ්‍ය තැනට අරගෙන ඒ හැම වෙලාවෙම මේ දෙහෙතින් නිරෝගීව ලබන්නේ බෙද වෙනම ප්‍රාර්ථනා කරන කීම නැත්නම් බෙහෙත් හම්බ වෙනවා. නමුත් අවශ්‍ය නැහැ. සමහර වෙලාවට සුවිරදීනේ තියෙනවා. සමහර වෙලාවට දෙයමාරු තියෙනවා. බෙහෙත් අරගෙන තියෙනවා. නමුත් අද ගමනක් යන බෙහෙත් අරන්නේ බෙහෙත් අරන්නේ නැහැ බෙහෙත් තියෙනවා. මේ කියන දෙක. ඒ කියන්නේ බෙහෙත් අරන්නේ නැති හින්දා මගදී විදුලි පීඩනය වැඩි වෙනවා කියන්නේ බැරි පුළුවන්. මගදී සීයම වූ සංග වෙලා මැරෙන්න පුළුවන්. හැබැයි මට ඕන තරම් බෙහෙත් ලැබෙන්නේ නැහැ. සමහර දරුවෝ වෛද්‍යවරු ඒගොල්ලෝ බෙහෙත් වලට අමතරව තව බොහෝ දේවල් ගෙනත් දීලා තියෙනවා. නමුත් අවශ්‍ය තැනට තිබුණේ පුළුවන්. අනේ අවශ්‍ය හැම වෙලාවෙම තියෙන්නේ ඒක වෙනම ප්‍රාර්ථනා කරලා තියෙනවා. උවමනා දෙයකට දෙහෙත් තියෙනවා. වෙන දෙයකට වෙන දෙයකට අවශ්‍ය දෙහෙත් ලක්දිවට වැරදින්නේ නැහැ. ඕමනාව දෙන්න අවශ්‍ය දෙයක් තියෙන ඕනේ. එහෙම තමයි සංසාරේ ප්‍රාර්ථනා කරලා තියෙන්නේ නේද තමයි අවශ්‍ය දේ අවශ්‍ය කරන අවශ්‍ය කරන්නේ. ඊළඟට ගන්න සඳහන් කරනවා මෙන්න මේ નિયમિત කාලයක નિયમિત වේලාවක දැනට හරියටම දැනෙන්නේ මේ ප්‍රාර්ථනාව සම්පූර්ණ කරන්නේ નિયમિત කාලයේ තීරණය කරලා කාල් දාන පහක් තියෙනවා කියලා සඳහන් කරනවා. කාලා දාන පහක් සඳහන් කරනවා ආදී විදිහට හරියට මේ කරුණු සම්පූර්ණ කරගත්තාම ඒ හැම දෙයක්ම නියමිත තැනක නියමිත වෙලාවට නියමිත ආකාරයෙන්ම සමන්ති ලැබෙනවා ඊළඟට සමහර සමහර වෙලාවට සඳහන් කරනවා ප්‍රාර්ථනාව තියෙනවා නමුත් පංචධර්ම නැහැ ප්‍රාර්ථනාව තියෙනවා අර මුලින් කතා කරපු පංචධර්ම නැහැ හැබැයි පංචධර්ම නැතුව මේ ප්‍රාර්ථනාව හරියට පිළිගන්නේ පිළිගන්නේ නැහැ පංච ධර්ම වල පිළිතලාම කල්පනා කරන්නේ. එතකොට තමයි පිළිගන්නේ. ඉතාලම ඉහළ උපතකට ආශ්‍රය වලම ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතාලම ඉහළ ප්‍රාර්ථනා කරන්නේ. ඒක පංච ධර්ම නෑ. දෙවිය මානසික සැප සම්පත. ධන දානයාදී ආදී රෝග පීඩාදී තොරව සත්පුරුෂ ආශ්‍රයෙන් පාප මිත්‍රයන්ගෙන් තොරව සුඛ සහගත ප්‍රතිපදාවෙන් මේ නිවන් මාර්ගයට යන්න ප්‍රාර්ථනා කරනවා. ඔබේ පංචකර්ම නෑ. සම්පූර්ණ වෙන්නේ නෑ. එහෙනම් පංච ධර්ම සහිතව කරන ප්‍රාර්ථනාවමයි සම්පූර්ණ. වාහනේ තෙල් දාලා නැත්නම් කොයිතරම් පණ ගන්න නැද්ද ඒක පණ ගන්නේ පණ ගන්නේ නෑ. එහෙනම් බලතුනාට බැහැ කරනවා සංසාරේ කොච්චර බලන්නේ ඒ කාරණාව බුද්ධ වචනයකින්ම තමයි මනාව දැනෙන්නේ. ඔච්චර මේ ඉපදලා ඉන්න මිනිස්සු කීයේ කී දෙනාද මැරිලා ආපහුස්සන්නේ. අපි මේ ශාලාවේ ඉන්න අය ඔබ මම ඇතුළු අපි ඔක්කොම කීයේ කී දෙනාද ආපහු මැරිලා හිටියේ. බාගතුමාට මිනිස්සු කෙටි කියන සූත්‍රයෙන් තමයි මේ කපුරුට අපූර්ව විස්තර කරලා තියෙන හොකට දැනෙනවා සතරපයි. මේ ශ්‍රීහස්ත ධාතුවේ නියපොත්ත මතකය මහ පොළොවේ වැලිච්ච කරගෙන ඒක වික්ෂුන් වහන්සේලාට දෙන්නලා අහනෝ මහණෙනි නිය මත තියෙන වැලි ප්‍රමාණයද වැඩි මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයද ස්වාමීනි නියමත තියෙන වැලි වලට වඩා ලක්ෂ කෝටි වාරයකින් මහ පොළොවේ තියෙන වැලිම කෝටි ප්‍රකෝටි වාරයකින් වැඩි නියමත තියෙන ඉතාම ටිකයි. මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මනුෂ්‍ය කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මැරෙන ගිහින් ආපහු මනුස්ස වෙනවා ඉපදෙන්නේ මේ මේ නියමිත තියෙන වැඩ ප්‍රමාණයකට වඩා අඩු පිළිසන එහෙම දේශනා කරනවා ඒ කාරණාව අටකතාවෙ පැහැදිලි කරනවා මුලින්ම පොත උඩම වැඩ තියාගත්තේ නැහැ. එහෙනම් කොහොමද වැඩ තියාගන්නේ? මේ මේ පොත දිගට ඇදිලා ඇගිල්ලෙන් ගිලිහිලා ඉස්සරහට එනවා. අනුලි ගිලිහිලා දික්වෙන ටික සුදු පාටයි. මතට ඇදිලා තියෙනකන් රතු පාටයි. නමුත් වැඩ තියාගත්ත කියලා සඳහන් කරන්නේ ඇගිල්ලෙන් ගිලිහිලා ඉස්සරහට දික්වෙච්ච ටිකේ විතරයි කියලා වේලාවේ මම ප්‍රශ්න උගහාගේ යොමු කරනවා මේ සියලු දෙන්නේ මේකෙන් ප්‍රාර්ථනා කරන අපේ චිත්තවල යම් කිසි ශ්‍රේෂ්ඨාවක් ඇති වෙනවා අපි මේක ප්‍රාර්ථනාවයි වහන්සේගේ ප්‍රාර්ථනා කරන ආකාරය ඒ ශ්‍රේෂ්ඨාව ඇති වෙන විදිහ කොහොමද ප්‍රාර්ථනා කරන්නේ කියන්නේ ඒක තමයි අපි අවසාන දායකයන් විදිහට කරනවා. ඉතින් ලක්ෂ කරේ. ඒ ලැබීමක් පිළිබඳ කරගෙන යමු. මහත්යව පරිසාරි දේශනාව ආකාරයට උපයලු ඉන්දියර සම්පූර්ණයි. මේ ධර්මශෝධයකට පිටුපත් එහෙම ගැටලුවක් තියෙනවා නම් දේශනාව තුළ කතා කරලා හොයන්න කමන්නේ ඒක දේශනාවට බාධාවක් නෙමෙයි කියේ දේශනාවේ සාකච්ඡාවෙන් දැනගන්න දේශනාවල උදාහරණ තියෙනවා. අපි ඒකනේ ධර්ම මේ දේශනා මාලාව පටන් ගන්න ඉස්සරලම මේ කාරණාවම සාකච්ඡා කරමින් තීරණය කෙරුවේ. බුදුරජාණන් වහන්සේ මොනවද ප්‍රාර්ථනාවෙන් සඳහන් කරලා තියෙන්නේ? ඒකවල භාග්‍යතුන් වහන්සේ මොනවද ප්‍රාර්ථනාවෙන් සඳහන් කරලා තියෙන්නේ කියලා දැනගත්තාම අපි ඊශ්වරයන් දැනගන්න දෙයක් නැතු වෙනවා. අදිස්ථානය කරනවා නම් මේ විදිහට ලැබෙන්නේ කියලා ඒක ප්‍රාර්ථනාවක් තමයි. ඒක ප්‍රාර්ථනාවක් තමයි. අදිස්ථානයේ වචනේ විතරයි නේ ශක්තිය. කාරණේ ඒක. එහෙම තමයි. මේ වෙනවා මේ භවයෙන් ජීව වෙනා කියලා තමාගේ විත්තර මහයි කුකුල පියාගෙන හෙන්නේ ඒවා ස්වාමීන් වහන්සේ මහන්සියෙන් වැඩ කරලා අපේ මේ කර්ම හැදෙන්නේ අපේ පහදාගෙන හරි මාර්ගයේ ගමන් කරන ආකාරය කියලා. භාග්‍යවතුන් වහන්සේ කොහොමද ඒ පිළිබඳව දේශනා කරන්නේ? අනු කිසිම දේශනා වහන්සේ කෙනෙක් කියනවා මෙහෙම කරන්න එපා කියලා අපිට සම්බන්ධ කරගන්න පාළුවේ මාර්ගයේ වඩන ඒ දේශනා මාර්ගයේ වඩන නිසා ඒ නිසා වරාහන කැටලොග් යන ඉගෙනෙන්න සාමාන්‍යයෙන් ඒ ප්‍රශ්නේ යොමු කරන මේ සියලුම ගැටලු මගහරවාගෙන මේ ධර්මයේ ඔක්කොම ඉඳලා අපි සඳහන් කළේ මෞර්ය සූත්‍රයේ බුදුදහමට පැහැදිලි කරලා තියෙන හැටි. හැබැයි පංච ධර්ම ගැටලුව කිසිම ප්‍රාර්ථනාවක් සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එක බාගතුන් දේශනා කරනවා. යම් කෙනෙකුට කල්පනා වෙනවා මම තව තවත් පින් කරගන්න මනුෂ්‍ය භවයක උපදින්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ පරිකාර සම්පූර්ණ වෙලා නැහැ. පංචකර්ම සහිතව කරනවා නම් ඒ ප්‍රාර්ථනාව දුරුපත් වෙනවා. සඳහන් කරන බුදුරජාණන් වහන්සේ කරපු මේ දේශනාව මොනතරම් අපූර්වද? අනිත් කියන්නේ කවුද? ආදී භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවලින් කීකරු වෙන එකම කොයිතරම් ප්‍රේක්ෂණීයද ඒක අහපු ප්‍රශ්නයට වටිනවා භාග්‍යවතුන් වහන්සේ කවුද භාග්‍යවතුන් වහන්සේ යම් ප්‍රකාශයක් කරලා තියෙනවා නම් යම් කෙනෙක් යම් දේශනාවක් කරලා තියෙනවා නම් ඒකට එහා කතා කරලා වේලුවෙ කෙනෙක් කිසි කෙනෙක් තෝතේ කියන බවුණා බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙන්න කලින් බාලකයන් වහන්සේට බෑනවා. ඒ බෑනම තිරසන් වුණා. බුදුරජාණන් වහන්සේ දැක්කා පොලේ කුරුටි කුරුටි. දැන් බාලකයන් වහන්සේ තෝදේකින් දෙදරට වැඩිවලු. තිරසන් ලෝකයේ ඉඳලා ඉන්නේ තෝදේ බුදුරජාණන් වහන්සේට ගුරුණා. ගුරුණා කියන්නේ බුරණියයි ඒ කියන්නේ තිරසන් නමුත් භාග්‍යතුන් වහන්සේට එරෙහිුණා නම් ඒ කුජලයන්ට එක මොනතරම් විපාක දුන්නද මනුස්සයෙක් හැටියට බැලලා තිරසන් වුණා තිරසන භාග්‍යතුන් වහන්සේ බුරලා අවිචීයා සෝදේ කියන්නේ කවුද සෝදේ කියන්නේ ඒක එදා රටේ රජුන්ගේ ආර්ථික විශේෂඥයා නමුත් ඒ ආර්ථික විශේෂඥකමවත් ඔහු ලබා දෙන ලෞකික ප්‍රඥාව සම්මා සම්බුදුරජාණන් වහන්සේට සමගින්නේ සමගින්නේ රටේ ආර්ථික විද්‍යාඥයා අවිද්‍ය සමීරණයට උපදින්නේ නම් භාග්‍යතුන් වහන්සේට අනුකම්පාවක් නැද්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ විදිහට වැළියහම සුලකයා අවිච්ඡේද යන බව දැන දැන බුදුරජාණන් වහන්සේ ඇයි ඒ විදිහට වෙන්නේ සුලකයා අවිච්ඡේද යන එකට වඩා වටිනවා තෝරේ ඉස්සරට මගපල ලබන්න තියෙන්නේ. අන්න ඔහුට පිට වෙනවා. එහෙම නැත්නම් ඔහුට සාපේ පරයන්නේ වෙනවා කිය දෘෂ්ටික නිසා ආනිසා මිනිස්සේ පිට පුතාට උපකාරය කරන මාගේ මානසිකදලට වෙන්නේ. ඒකද මානසිකදී ආදරේ ඊළඟ සදාක කපුටා අනුකම්පාව වෙන්නේ මාර්ගණයේ කියන බමුණට දැනීමෙන් මඟපල ලබන්න තියෙන බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ දෙන්නම සසරින් මුදවන්න පුළුවන්. හැබැයි අම්මයි තාත්තයි සසරින් මුදවන්න ගියාම දුවා කියන බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. නමුත් කරන්න දෙයක් නෑ. සසරින් මිදෙන්නේ නෑ කම්පා කරන්න වෙනවා. ඒ නිසා අම්මට තාත්තට ධර්ම දේශනා කළා මාර්ගඵල අවබෝධ කෙරුවා. භාග්‍යතුන් වහන්සේ සෝයනා කුමාරණිය අවිහිදෙන පාර හදාගත්තා. නමුත් සසර මිදෙන්නට එයන් කියනකට වඩා කෙනෙක් මිදෙන්නේ වශයෙන් ආයුධ සබඳුනාසේ අනුකම්පාවෙන් බව සඳහන් කරනවා. එහෙමනම් මේ ජීවිතය අනිවාර්යයෙන්ම කොයිතරම් හඳුනගන්න ඕනේ. ධර්ම රත්නයේ ආයුධ සංගය කොයිතරම් හඳුනගන්න හඳුනගන්න ඕනේ. සඳහන් කරනවා කියන්නේ යම් කිසි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් පංච ධර්ම නැත්නම් පංච ධර්මම් තියෙනවා නම් උපදින්නේ තමන් හිතන ආකාරයටම බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ප්‍රාර්ථනාවක් තියෙනවා නම් පංච ධර්මම් තියෙනවා නම් තමන් කැමති විදිහටම උපදිනවා කියලා අපේ සාහිත්‍යයේ දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ සංසාරයේ අපි බුදවන්නේ මොනතරම් අනුකම්පා කරනවද? පංච ධර්ම සහිතව ප්‍රාර්ථනා කළොත් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ විදිහටම ඒ විදිහටම උපදිනවා. මොනවද සම්පූර්ණ කරන්නේ ශ්‍රද්ධාව, සීලය, ධර්මශ්‍රවණය, ත්‍යාගය, ප්‍රඥාව. ඒකෙන් මේ අති භයානක සංසාරයෙන් අපි ගොඩට ගන්නේ මොන තරම් පහසු විදියට පාරිසි මහත්මයාගේ ධර්මදේශනා කළාද කියන කාරණාව මේකෙන් අපිට මනාව අවබෝධ වෙනවා. නමුත් සඳහන් කරනවා දෙව්ලොව යන මේ කරලා බඹලොව යන ප්‍රාර්ථනා කරන්න දෙව්ලෝ යන මට්ටමේ පින් කරලා බබලෝ යන ප්‍රාර්ථනා කරන්න එපා. ඒක වෙන්නේ ඒක වෙන්නේ යම් කෙනෙක් ගණිතාංශයෙන් ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙන්න සූදානම් ඒක වෙන්නේ ඒක වෙන්නේ. කලාවපාදයන් කරගෙන ගණිතඥයෙක් වෙන්න කෙනෙක් උත්සාහ කරනවා ඒක වෙන්නේ ඒක වෙන්නේ. එතන කලාවපාදයක් ගත්තොත් ඒ අන්තිම රැකියාව කියන්නේ. ගණිතාංශයෙන් ඉගෙන ගත්තොත් ඒ අන්තිම රැකියාව කියන්නේ. ඒ හින්දා දෙව්ලොව යන්නේ කරලා බමල වෙන ප්‍රාර්ථනා තියාගන්නේ එපා කියලා දේශනා කරනවා. මනුලෝක දෙවියන් කරලා දෙව්ලොව යන ප්‍රාර්ථනා කරන්නේ අපි තේකරපු විදිහට ප්‍රාර්ථනා සම්පූර්ණ කරන්න ඕනේ. ඒක සඳහන් කරනවා දෙවිවරු මොනවා කරාද දෙවිවරු යන්නේ? මනාව මනාව මේ පච්චලත් සම්පූර්ණ කළා. මනාව දෙන්න ආරක්ෂා කළා. බබලෝ යන්නේ බබලෝ යන්නේ අනාගාමී වෙලා කියලා. අනාගාමී නොවේ බඹලෝකී කෝ අයුණා පාන්නේ බඹ කලබල. ඒකෝට ඒ සඳහා අවශ්‍ය දෙව්ලෝකවල අවශ්‍ය කි සම්පූර්ණ කරලා තියෙනවා. මොකද දෙව්ලෝකී කියලා බඹලෝකී කෝයි ඒ මනුලෝකී කියලා දෙව්ලෝකී කියලා දෙව්ලෝකී කියලා බඹලෝකී කියලා. මනුලෝකී අනාගාමී වෙලා කෙලින්ම බඹලෝකී කෝයි ඉන්නවා. අට්ඨකාල දේවල සාස්ත්‍රතුමා පිළිබඳ වේම සමුහ සඳහන් කරලා තියෙන මේ දේශනාව තුළ අපි ඒ කාරණා ටිකක් සාකච්ඡා කරමු. ඊළඟ සඳහන් කළා මිනිස්සු ප්‍රාර්ථනාව හරියට සම්පූර්ණ කරේ නැත්නම් හරියට කොයි වගේද අපි මේ අහසට දණ්ඩක් විදි කරනවා අපි කොල්ල කරගෙන අහසට විදි කරනවා ඒක අහව විවරණය මේක ඒක විවරණය කොට මුල් පැත්ත දිහා නේද අගපැත්ත දිවැදීද මැදදී වදින වැඩි දන්නේ කොහොමද දීන්නේ අපි ප්‍රාර්ථනා තීකම් කරලා හරියට ප්‍රාර්ථනා නොකළොත් අපිට නැටෙන්නේ එහෙම මුලින් වැඩේට අනිත් වැඩේට වැඩි වැඩේට දැන් ඒ නිසා හරියටම නියත වූ ප්‍රාර්ථනාවක් තියාගෙනම මේ ගමන ඉස්සරහට යන එක මොනතරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව වගේ මහන්සේ අනාවරණය කරනවා එම නිසා පින්කමක් කරලා මේ මට මෙන්න මේ ආකාරයෙන් විපස්සනා යුතුයි කියලා ප්‍රාර්ථනා කරමින් මේ සතර යන තරස්මක් අපි ගාව තියෙනවා. ආනිසා නිවන් දකින්න පුණ්‍යක්‍රියා 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක කියනවා දස පුණ්‍යක්‍රියා. අපි දස පුණ්‍යක්‍රියා හොඳට දන්න. ආනි දස පුණ්‍යක්‍රියා හරියටම සම්පූර්ණ කරලා ඒ කාරණා අවබෝධ කරගන්න අවශ්‍ය විදිහට දේශනා කරනවා. අපි භාවනා කරනවා. හද ගතමුණේ අභිධර්ම සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. දැන් අපි භාවනා කරද්දී අහලා අහලා කොච්චියවලා කොච්චියවලා භාවනා පන්තිවල ගිහිල්ලා ධර්ම ස්වාමීන් වහන්සේලාගෙන් ඉගෙනගෙන දැන් අපිට භාවනා කරන්නේ නම් ප්‍රමාණයකට වැටෙනවා. භාවනාව කියන්නේ මෙහෙමයි, කරන්නේ මෙහෙමයි, වාඩි මෙහෙමයි, සූදානම් මෙහෙමයි, පූර්ව කෘත්‍ය මේකයි, මෙහෙම එකම අපි දැන් කරනවා. ආන්නේ භාවනාවෙන් යම් විදිහකට වැටෙනවා නම් කෙනෙකුට මල් පූජාවත් එයාට භාවනාවක් වගේම වැටෙනවා. දානයත් එයාට භාවනාවක් වගේම වැටෙනවා. ආන්නේ මම හරියට වැටෙලා මේකම කළොත් තමයි මේක මහන් ලක්ෂණට යන්නේ යන්න පුළුවන්. හැම එකක්ම හරියට කරන්නේ. භාවනා කරන්න විතරක් දන්නවා මල් ටිකක් කොහෙන් මෙහෙන් කරගෙන ගිහිල්ලා පූජා කරනවා වුණොත් අපි ජීවිතේකම සාර්ථක වෙලා සාර්ථක වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ කවුද? මේ මං කඩාගත්තු මල් වලින් මල් කීයද බුදුරජාණන් වහන්සේ ගාව යන්න සුදුසුකම් ලැබලා තියෙන්නේ? එලිට මල් සුදුසුකම් ලැබන්නේ සතු කාගව සුදුසුකම් ලැබන්නේ පෙතියට කෙරවලේ දීච්ච සුදුසුකම් ලැබන්නේ ලක්ෂ ගණන් දීලා ගෙනත් මල් වලින් භාගිත පරිගණකවල යන සුදුසුක් නැහැ. එහෙනම් මල් බෝදලා පිරිසිදු කරලා සුදුසුම මල් ටික තෝරගත්තාම ඒ මල් ටික හදනකොට මංගල හොඳ භාවනාවක් වෙනවා. එහෙම නැතුනොත් ළඟින් මේ කෙනෙක් එක කතා කර කර මල් හදනවා. හැබැයි අපි දන්නේ එක වචනයක් පිටේනකොට කෙලෙමින් කියලා නැතිලිය යන බව. ඒ කෙල ඔක්කොම මේ මල් පිටියේම නැතිලිය. ඔබ කෙල ගහනද මල් පූජා කරන්නේ කියලා හෙවුත් නෑ කියනවා. නමුත් දන්නේ දිනවල වෙලා තියෙන්නේ ඒකයි. එහෙමනම් මම හදාපු මල් රැකිය බුදුරජාණන් වහන්සේ ගාව යන සුසුසු නෑ. මගේ රැකිය කෙලවරින් අපොත් වෙලයි ඒ නරු භාගතුන් වහන්සේ කියලා කියන්නේ මොනතරම් නිර්මලද කියන කාරණාවත් අපිට කියන්නේ භාවනාවක් වගේ ඒ පූජාව එහෙමම එහෙමම වැටෙන්නේ. දසුණියක් යාගෙන කියපු නිසාම මේකත් කටයුතු කරගෙන යන මෑණියෝ කියපු කාරණාවට මේක හරි වටිනවා. අපි උදාහරණයක් කරගත්තොත් අපි සමානව කතා කරනවා. බොරෙන් බස් එකට නැගුවොත් පිටකොටින් බහින බස් එකේ ඒ මගදී පහු කරන ඔක්කොම නැගලා පහු කරගෙන යනවා. මහරගමින් පිටකොටුට යන්න බස් එකට නැගුවොත් නුගේ ගොඩාන නගරෙට පහු කරගෙන එළියම බස් එක පිටකොටුට යනවා. එහෙනම් අපි මෙතන තිකන් කරලා ප්‍රාර්ථනා කරමු නිවන විතරයි වෙන මොකක් ප්‍රාර්ථනා නොකර ඉමු කියලා කෙනෙක් යම් කඩක සඳහන් කරනවා නම් කමක් නැහැ එහෙම හොඳයි. මොකද වාග්යතුන් හන්සේ අපි මුලින් සඳහන් කරන්නේ කැමැති නම් ප්‍රාර්ථනාව කරන්න අකමැති නම් කරන්න කියලා දේශනා කරන්නේ නැහැ කියලා. කමක් නැහැ අපි ජීවිතේක මාර්ගයෙන් නැගලා පිටපොකුන් බහින්නේ. හැබැයි අපි දැනගන්න ඕනේ මාර්ගයෙන් පිටපොකුවට යන්නේ බස් එකේ පයින්ද කරත්තේද ත්‍රිවිධයකද ප්‍රාදෝෂිකද ලෑන්කුෂණයකද මේ සීකල පිළිබඳව කිසිම බහින්න කියන කාරණාව තීරණය කරන්න ආ ඒකයි ප්‍රාර්ථනා කරන්නේ මේ මේ විදිහටයි මම නිවන ගාවට යන්නේ යන්නේ කියලා. එහෙම නැත්නම් නිවනටම යන්න ප්‍රාර්ථනා කරන්න පුළුවන්. යන්නේ කොහොමද දන්නේ? අවදානම් ගන්න කියලා බලන්න. ඉතින් හැමින් හැමින් පයින් යන්න පුළුවන්. හැබැයි ඊට වඩා හරි සුවසේ අර මනසේ සඳහන් කළේ දෙන්න දෙක දැනන පාඩුවක දෙන්න කියලා තීරණය කරන්නේ. අර මුලින් සඳහන් කළේ යෝතිය පිළිතුම වාගේ ගමනක් යනවද? එහෙම නැත්නම් හිමීට පයින් පයින් අපි අර ඉබ්බා යන ගමන මේ ගමන යනවද කියන තීරණය තියෙනකොට ගන්න. ආනික තමයි මෙන්න මේ දසුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරන්නේ කියන්නේ. පංච ධර්මයන්ගෙන් යුක්තව දසුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කර කර ඔබ කැමති විදිය ප්‍රාර්ථනා කරන නිවනට යන්නේ එතකොට සැප සහිත ප්‍රතිපදාවෙන්ම මේ ඉවත වැවත යන්න පුළුවන්. බොහෝ සුවදායක වාහනයකින් ගිහිල්ලා පිටුපිටින් බහින්න බහින්නේ නැහැ. ආ මේකට මේ ප්‍රාර්ථනාව හරියට වටිනවා. Thank you. සබ්බන්ත වාණිතුන් ශ්‍රී ඒවන් දේශනාවල අපි අපි තව බොහෝ ගැටලු නිදහස් පුළුවන්. මොකද ඔකේ කියන්නේ නැත්නම් භාවනාව යම්සේ වැඩෙනවද මල් පූජාව එසේම වැඩෙන්න ඕනේ. කොහොමද මේ මල් පූජාව කරන්නේ? එතකොට මේ මල් මොනෝනම පූජාවට ගන්නවා. මල් කියන ඕන තරම්. සිද්ද මල් තියෙනවා. තවත් සුද්ධවාගේ මල් තියෙනවා. තවත් පොඩි පොඩි මල් තියෙනවා. සමන්තිච්ච තියෙනවා. නෙළුම් මල් තියෙනවා. ඒක ඒ එක එක විදිහට තීරණය කරන්න පුළුවන්. සිද්ද මලක් පූජා කරුවොත් මහලු සුවඳක් නෑ. නමුත් මලක් තමයි. නමුත් ඊට වඩා සත්‍විච්ච මල් එකක් පූජා කරගන්න ලැබුණොත් අර්ථවත් කුච්චර වටිනවා. ඒ ඔක්කොම වඩා නෙළුම් මලක් පූජා කරන එකට වටිනවා. හැබැයි කැකුළු මලක් කරන් පූජා කරනවා නෙළුම්ම තමයි. ඒක හැබැයි සුවඳ නැහැ. කැකුළු මල් වල සුවඳ හරි අඩුයි. අපි බලෙන් පුදුරන් කියන්නේ හොඳට හිතලා බලන්නකෝ නැත්නම් හිතලා බලන්නකෝ ඉරේ කියනකොට වැරේ කියලා නෙළුම් මල ගාව මොන තරම් සුවඳක් එනවද කියලා. දැන් නෙළුම් මල් කන්නේ සුවඳ මල්. නමුත් අපි අර බලෙන් පුදුරන නිසා අපිට හිතනවා මේ මේ තරම් වර්ණනා කියලා මේ වගේ සුවඳක් ආවේ නැහැ නේද ඒ බලය පුදුමමනේ සුවයක් එන්නේ. ඒ සුවයක් එන්නේ නහයට තියලා කරකලා ඉබල කරන යම් සුවයක් විතර තියෙන්නේ. නමුත් ඇන්නේ දෙයක වැලේ නෙමෙයි පිටින තර හිතියාම මුළු දර පුරාම සුවඳයි. ඒ සුවඳ මොනවාගේ සුවඳක්ද කියන වචනේ කියන්නේ බැරි සුවඳක්. ඒකෝට නෙළුම් පූජා කරනවා කියහම බලෙන් කුඹුවල පූජා කරනවාද හැබැයිම පිටික්ෂණයෙන් මල් ටිකකින් පූජා කරනවාද ඒ පූජාවේ හැදෙන අංශංශ අංශංශයෙන් වෙනස් වෙනවා බලෙන් බුදුරෝණ මලක් පූජා කරලා ඒක උසස් සුවඳ පූජාවක් කියලා කියන්න බැරි වෙයි. නමුත් දැරේ පිටිකලෙන මගේ කියලා පූජා කරලා එහි සුවඳ වෙනම බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පූජා කරන්න පුළුවන් වෙනවා. අනේ මල් පූජා වැටෙන්නේ ඕනේ කියලා මම සඳහන් කළේ ඒකයි. කොහොමද කොහොමද කෙරෙන්නේ කියන කාරණාව භාවනාව වැටෙනවා වගේ වෙනවා. දාන පූජා කරනකොට ඒ කාරණාව එහෙමම පිළිවෙල ප්‍රතිපදාව හරියටම වැටෙනවා. මේ මලකින් අනිත්‍ය දැකන්න පුළුවන් නැතිද? ඒක වන්දනාගෙන ගන්නවා කියනවනේ. මලකින් අනිත්‍ය දැකන්න පුළුවන්. නමුත් අපි බුදුරජාණන් වහන්සේ වල පූජා කරනකොට අනිත්‍ය දැකලා අපි ජීවිතය පිළිබඳව හිතන්න ගන්න පුළුවන්. නමුත් මල් පූජාවේදී සුවඳ පූජාවයි, වර්ණ පූජාවයි, සිනිඳු බව පූජාවයි මේ ආදී පූජාවල් ගොඩක් දෙනෙකුට බුදුරජාණන් වහන්සේට දුප්පත් කරගන්න පුළුවන්. ඒ සියලු දේවල් භාග්‍යතුන් වහන්සේ පූජා කරේ සුවඳයි, වර්ණයයි, මෘදු සුන්දර බවයි ඒ සියල්ලම පූජා කරලා අපිට අන්තිමට දැකෙන්න පුළුවන් මේ සියල්ලම දෙටි කරලා පූජාව කීපයක් භාග්‍යතුන් වහන්සේට මම කරේ මේ බල යම්තේ පරවලා යනවානේ. උන්වහන්සේට මේ ප්‍රාර්ථනා කරන මගේ ජීවිත දවසට මේ විදිහටම පරවලා යනවා. නම් පරවලා මට ඊළඟ උපදෙස් තියෙන බව අපි කවුරු කීවත් නැතත් පිළිගන්නත් නැතත් උපදෙස් තියෙනවායි. හැබැයි එදාට මේ විදිහට පූජාවල ටික මගේ ජීවිතේ මේ ජීවිතේට වඩා සූපත් කරන බව මම හරියටම දැනගන්නවා මොකද මම ආව පංචදාන කියන තියෙන නිසා ඒක සම්පූර්ණ කරගත්තම අපිට ඒක ලොකු නිර්ආමිත ප්‍රීතියක් ඇති වෙනවා මේ වෙලාවට කරගත්ත මේ පින්කම මරණය පසුම අනිවාර්යෙන් හිතා විදිහට විපාක දෙනවා ඊළඟට ඉතිපත් කරන්න පුළුවන් ඊළඟට අපි සඳහන් කරමු බුදුරජාණන් වහන්සේ පිළිබඳව හරියටම සන්දහව තිබුණා. වැඩිකන් නොබද රහත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කොතනද දේශු දේශනා කරන්නේ? කීකගේ සූත්‍රය. අරවාදී ගැටලු ඇති වුණොත් තමන්ට ඔයාලා බලන්න හැම තමයි මේ සූත්‍රවල නම් සඳහන් කරගෙන පැහැදිලි කරන්නේ. හරියටම ශ්‍රද්ධාව තිබුණොත් වැඩිකන් නොබද රහත් වෙනවා කියලා දේශනා කළා. ඒ කීකගේ සූත්‍රය දේශනා කළේ අද කාලේ වාගේ මට දැනෙන එදා කාලේ සිදු වික්ෂුන් වහන්සේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනාවක් කළා එක වේලක් දවසට අත්හැරියහම ඒකේ ආනිසංස කීපයක් ලැබෙනවා කියලා. එක වේලක් අත්හැරියහම ආනිසංස කීපයක් ලැබෙනවා. මොකක්ද? ඒ දැන් ආනිසංස කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා. දවසකට එක වෙලක් හදේ. එහෙමත් එක වෙලෙන් ජීවත්. සැහැල්ලු බව, නිරෝධ බව, කායික ශක්තිමත් බව, පහසු විහරණය. මේ කාරණා ටික ලැබෙනවා එක වෙලෙන් ජීවත් වෙනවා. එහෙමත් දෙයෙන් යපුනහම මේ කාරණා ටික ලැබෙනවා. අත්දී කුණබ්බ සුඛ කියන මහතෙරවරු දෙන්නේ කියලා. තෙරෙන යත්තේ නොයෙක් දහස් ගණන් විශ්වවිද්‍යාලවල භාගතුමා මේ කීටයි කියන ප්‍රදේශයේ නිදේශනා කරහම භික්ෂුන් වහන්සේගේ ආශ්‍රදී කුණ පුෂ්ප කියන දෙන්නට මේ කාරණා කිව්වා. භාගතුමා මෙහෙම දේශනාවක් කළා. එක දෙන්නේ හෝ දෙවියන් යටේ එහෙම යටනවා නම් මෙන්න මේ ආසන්න ලැබෙනවා කියලා දේශනා කළා. අර ස්වාමීන් වහන්සේ දෙන්න කියනවා ඒවා අපි දන්නේ නැහැ. මේ සඳහන් කරපු කාරණා කායික ශක්තිය, නිරෝගී බව, සැහැල්ලු බව, පහසු විහරණය මෙතෙන් කල අභිවෘද්ධි වෙන්නේ රැට ආහාර අරගෙන. ඒ කියන්නේ තුන් වේලා වළඳලා තමයි අපි මේ සුවය දෙන්නේ. දැන් අපි දන්නවා තුන් වේලා වළඳහම මෙහෙම සුවයක් තියෙනවා කියලා. ඉතින් පස්සේ ඉන්න දෙවේලක් වළඳහමත් එහෙම සුවයක් තියෙනවා කියලා කියහම අපි ඒක අත්හදාගන්න ඕනේ. අපි දන්නේ එකම ක්‍රියාත්මක කරලා ඒ තුලින් යුක්ති වෙනවා හොඳයි. එහෙනම් අපි ධර්මයක ප්‍රයෝජනේ කියලා වාස්තුනා ප්‍රවේශන ප්‍රතික්ෂේප කරනවා. වික්ෂුන් වහන්සේ ලැබෙන නම් වාස්තුනා වහන්සේ කාරණා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේ දෙන දෙන්නුවා. දෙන්නුව ලැබුණා මහණෙනි. එහෙම කිව්වොත් එන්නේ නැත්නම්. එහෙමයි ස්වාමීනි. අපි තුන්වෙනි වළඳනා තමයි මේ ආනිසංස ලැබලා තියෙන්නේ. ඉතින් ස්වාමීනි තුන්වෙනි වළඳන තේ ආනිසංස ලැබෙනවා නම් දෙවෙනක් බලලා ඒ අනිසංස ලැබෙනවද කියලා එක වේලක් ප්‍රතික්ෂේප කරලා විදිහට මොකද? දන්න දේ කරගෙන යනවා. භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යම් කාරණාවක් නොදැන හරියටම අවබෝධ නොකර යම් කෙනෙකුට දේශනාවක් කරනවා නම් ඒක භාග්‍යවතුන් වහන්සේට ගැළපෙනවා කියන්නේ. නෑ ඒක භාග්‍යවතුන් වහන්සේට ගැළපෙන්නේ නෑ. හරියටම අවබෝධ කරලා දේශනා කරන විදිහමයි භාගතුන් වහන්සේට ගැලපෙන්නේ. එහෙනම් ඔබලා පිළිගන්නවද මම මේ කාරණාව දේශනා කරේ හරියට අවබෝධ කරලා බලන්න. ආමින් ප්‍රශ්නයක් අහලා භාගතුන් වහන්සේ හරියට නිවැරදි මගට නිවැරදි මඟට ගත්තා. එන කීටගේ සූත්‍රයේ ප්‍රයකරු පැහැදිලි කරලා දේශනා කරා හරියට ඔබම අවබෝධ කරගත්තු බොහෝ කෙනෙක් කාලේ ඉඳලා හත් වෙන්න පුළුවන්. භාගතුන් වහන්සේවත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරියටම හරියටම තේරුම් ගන්න කියලා දේශනා කළා අන්නේ නිසා. ඊළඟට නුවණැතිව මේ කාරණාව හරියටම වැටහුණොත් කොච්චර වටිනවද කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට මේ කාරණාව විදිහට සත්‍යපටිපස්සය තුළ මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ නැත්නම් ගුරුවරයා ඉන්නකොට ගෝලයා ශිෂ්‍යකත්වයේ කියන්නේ නැහැ කියන කාරණාව මේ භාග්‍යතුන් වහන්සේ ආවෝද කරනවා කියන කාරණාවයි. මේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගුරු සංඝී ඇතුවද කියන කාරණාවට නිරූපණය සම්පූර්ණ. බුදුරජාණන් වහන්සේ කවදාවත් ධර්මයේ ගුරු සංඝී සම්බන්ධයෙන් අදන්නේ. එහෙනම් ධර්මයේ ගෞරවණීය තමයි සබලතින් ගුරු සංඝී කියන්නේ. ඒ කියන්නේ ගුරුවරයෙකුට ශිෂ්‍යයා ආචාර්යවරයාට වඩපත් කරපු දෙයක් බවට පත් වෙනවා මොකද ධර්මයේ හේතුනේ බුදුරජාණන් වෙන කවුරුත් ධර්මයේ හේතුනේ ධර්මයේ උපද්දවන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ විතරයි ඒක කාටවත් ධර්මයේ උපද්දවන්න බැහැ බුදුරජාණන් වහන්සේටයි පටිච්චසමුප්පාදයන් වහන්සේට විතරයි ධර්මයේ උපද්දවන්න පුළුවන් කරින් මහරහතන් වහන්සේට ධර්මයේ උපද්දවන්න උපද්දවන්න අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ තමයි ධර්මයේ රජු ධම්මරාජ ධම්මකාමික ධර්මයේ ස්වාමී ධර්මයේ ඊශ්වර ධම්මිස්තරස්ස භාග්‍යතුන් වහන්සේ ධර්මයේ රජේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ස්වාමියා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ඊශ්වරේ මේ ධර්ම රත්නයේ භාග්‍යතුන් වහන්සේ කියන තරණය ධර්ම රත්නයට බුදු සරණමයි. එහෙම නැතුව භාග්‍යතුන් වහන්සේට ධම් සරණ ධම් සරණ නෙමෙයි ධර්ම රත්නයට බුදු සරණමයි කවදා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේමයි ඒක. කාරණා හතරක් හරියටම තේරුම් ගන්න මේ කාරණා හතර හරියටම ලැබුණේ සහත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මොන කරුණු හතරද? භාග්‍යතුන් වහන්සේ සාතු මම ශ්‍රාවක. භාග්‍යතුන් වහන්සේ දන්නා තේක මම නොදන්නේ කියන කරුණ හරියටම අවබෝධ වෙනවා නම් රහත් වෙනවා කියලා බාධිතින් අසාධිතෙක් වෙනවා. නම් ඒ හින්දා මේ සම්මා සම්බුද්ධය කියන උත්තම ලක්ෂණය හරියට අවබෝධ කිරීම නිවන් දක්නා ජාති දක්වාම අපිට ජීවිතේ ප්‍රගුණ කරගන්න තියෙන පළවෙනිම පළවෙනිම කාරණාව බාහිරින් ඉරේවිලා කවදාවත් මේ ගමන යන්න යන්නේ. ජීනසක්කයට පහර දෙනවා කියලා ඒ කාරණාව සඳහන් කරේ මේ ධර්මයේ යම් කෙනෙක් වෙනස් කරන්න දුවොත් ඒක ජීව ශක්තියට පහර දීම. ජීව ශක්තියට පහර දීම අවිචීවිතට ඒක වෙනවා. ඒ නිසා එහෙම යම් දෙයක් කරනවා නම් අනුකම්පා කරන්න දේශනා කරනවා. හැම වෙලාවෙම එහෙම කරන කෙනෙකුට අනුකම්පා කරන්න. හැබැයි ඒ ධර්ම කාරණාවට දිගින් දිගටම පහර දෙන්න අවශ්‍ය තියෙනවා. පුද්ගලයාට නෙමෙයි. වැරදි ධර්ම කාරණා පහර දෙන්න. මේ ලංකාව අභිවෘද්ධි තියෙන ඉතාම ඉතාම අවස්ථාවක් වැඩියෙන් වැඩියෙන්ම පිටක් බරද ගන්නවනේ ඒක. ඒකෝට මේ බුද්ධ දේශනාවම විශේෂයි. දේශනා කළ මේ ජීවත් වෙන මනුෂ්‍ය වර්ගයන්ගේ ආපෞ සුගතිය තියෙන්නේ මේ මේ ප්‍රමාණයට වඩා පිටින් කියන්නේ. ඒක මොනවද? මොන තරම් පිටක් විද්‍යාදෘෂ්ටියට ලැබෙන මොන තරම් තේසක් විද්‍යාදෘෂ්ටියට කැමතිද ඒ කරුණ හොයන බලන්න හොයන බලන සම්බාරක නිර්මාණය කරන අතෙන්ටම අතෙන්ටම මයන්නේ නිසා මේ දෙක කාරණා බොහොම සුත්තක් මතක ගන්න ලැබෙනවා මේ පැහැදිලි කරලා තියෙන සුද්ධෝදන මහරජුගම දේශනා බොහොම නිශ්චිත බුදුර බැදීම විදිහට ගෝතමී. සිද්ධාර්ථ කුමාරයාගේ අම්මා ගෝතමී. අපි දන්නේ කියන මහාමායා දේවිය නෙමෙයි. ගෝතමී තමයි අම්මා. සිද්ධාර්ථ කුමාරයා බිහි කළාට පස්සේ ගෝතමී දේවිය පිරිණියේ බවට පත් වෙනවා. එතකොට ඒක ලෝකේ මායාවක්. පිරිණියේ වුණාට පස්සේ තමයි මහා මායා කියලා හැඳින්වෙන්නේ කෙටෙක් ගෝතමී. එහෙම විස්තර ඒක භාග්‍යතුන් වහන්සේලා මෙහෙම කාරණාවක් අපිට දේශනා කරනවා නැහැ බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරා වර්තමාන සමහරය මතක කරගන්න ඒ මතක් කරන අය නම් සම්පන්න කරගන්නමයි වෙන්නේ. නමුත් මේ ධර්ම කාරණාව පහර දෙන අපි එකෙන් අපි බේරෙන්න උත්සාහ කරන ඕනේ අනිත් අය බේරගන්න බේර ගන්න ඕනේ. මොකද තුනහසේ මේ මායා දේ මායා මහා මායාව කියලා තීරණය වෙච්ච එක තමයි මාත්‍රු දිව්‍ය රාජයා කියන කෙනෙක් මේ කාරණාව තේරුම් ගත්තේ නැතුව දිව්‍ය රාජයා කියන නිසා තමයි මේ පරිවර්තනය කරගෙන යන්නේ. දිව්‍ය රාජයා කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කෞෂිකාරණ වල වැඩලා තියෙන්නේ. ඇදින්නේ. මම අර ඒ ධර්ම කාරණා අපි තේරුම් ගන්න ඕනේ. පොත් වැඩි ආරණ්‍ය පිටිපස්සේ තියෙන ගල් වෙනත් ඒ ගල් වෙනත් තමයි කවුරුන් හරි වැඩලා තියෙන්නේ. නමුත් මේ මේ කාරණා තමන්ගේ ඉස්මතුලෙන් පිළිගන්නා නිරතේ එන්නේ සාමාන්‍ය නෙමෙයි අපේ මට්ටමට වඩා හුඟක් ඉගෙන ගන්න කියන අය තමයි කියන්නේ. ඉන්න කිසිම කාරණා හොයලා බලන්න. හොයලා බලලා තමන්ගේ කෙනෙක් මේ විශ්වාසීට වැටෙනවා නිදහස් කරගන්න උත්සාහ කරන්න. බැරි නම් අපි නිශ්ශබ්දයෙන් වල භවිතුනා සඳහන් කරන්නේ ඒක බැරි වුණොත් මම කරන්නේ මම දන්නේ කියලා. එහෙනම් අපි අත්හැරලා නිශ්ශබ්ද වෙනවා මිසක් නමුත් කෙනෙක් අවීචයෙන් බේරගන්න තියෙනවා ඒක හරි ඒක හරි ආවෙන්ද මේ තමයි ධර්මාත්මය හඳුනන්නේ නැතුව ජීන ශක්තිය පහර දී ඒ කොතරම් බහන්නේ තැනක තියෙනවද කියන කරුණ වශයෙන් ප්‍රකාශ කරන්නේ බැරි තරම් ඒක තමයි ඒක තමයි ඉස්සර සඳහන් කළේ මේ විද්‍යාඥයන් සතරාරිත් මහා කල්ප අසංකේතන දෘෂ්ටිවල ධර්මයේ හේතුනේ අපිට ඒක ඕනේ නැත්නම් අපරාධනේ මොකද මට මේ බල

විද්‍යාවෘත්තිය වෙත තියෙන වේදිකේ කාර්යය. ඒවත් සමෝ අතදීන් වල තියෙන ඉතින් වචනේ කියන එක හොඳ නැහැ කියලා කියනවා වැටහි. අපි ප්‍රබලද ඉන් කියන කාරණාව අපි නෙමෙයි කොයිතරම් නොගැලපීම් සහිතව කොයිතරම් වගකීම් තොරව පවිදරන්නේ උපසම්පදා කාලේ කටයුතු වෙලා තිබෙන්නේ නැති අවබෝධයේ ඒකමගේ මම වලින් කතා කරන්නේ නැතුව ඉන්න කියලා දැනගන්න පුළුවන් මේ තරම්ම අනවබෝධයක කියලා සම්බුද්ධාත්මේ මොනවා විචනකට යන්නේ බුදු කෙනෙක් නැති කාලේ දසවස්තුක සම්මාදිට්ඨිය ප්‍රඥාවක් කියන හිතියා එසේ වෙලත් සතර තින් කරලා පාප මිත්‍රයන් සමග එකතු නොවෙන්න ප්‍රාර්ථනා කරන දේනායන කවදාවත් ඔය ගැටලුවේ ඉන්නේ ගැටලුවේ ඉන්නේ අත්මේ නිකුල සමම ලැබෙනවා ඒ නිසා අපි තවදුරටත් ඒකයි කරලා උත්සාහ දරමු. ඉතින් ලංකාවේ ඉන්න ස්වාභාවික විපත් වලින් එහෙම තොර රටක් හැටියට තිබුණේ මම හිතන්නේ දැන් සංගමයේ ලංකාවේ තියෙන ස්වාභාවික විපත් වලින් හතර වෙනි තලින්හට යවුට අඩු වෙනවා නෙවෙයි ඒක නෙවෙයි. ඉතින් එහෙම වැඩි වෙන බව එහෙම වෙන බව උපදේශාන් පිළිවෙල පැහැදිලිවම අදම්මික ආදී සූත්‍රවල භාග්‍යතුන් වහන්සේ කරුණ පැහැදිලි කරලා තියෙන ඒකේ මුල ධර්මයේ කවදාවත් අභියෝග වෙන්නේ බැරි නිසා ඉස්සරහට යනකොට මීට වඩා කරදර වෙයි. ඒ සහද අපි ප්‍රඥාවන්ත වෙන්න ඕන ඊට කලින් මේ පංච ධර්මයේ අපි ජීවිතවල මුල්පත් කරලා තියාගන්න එදාට බැරිම කමක් නෑ. මොකද බැරිච්ච ගමන් ප්‍රාර්ථනාව කරනවා අපි යහපත් යනකොටම යනවා එදාට නරක කමක් නෑ. ධර්මයේ බලන්න ලෝකයේ තියෙන පරම සත්‍ය ධර්මයයි. ධර්මය කියන්නේ ස්වභාවය. භාග්‍යවතුන් වහන්සේ විස්සත්ය ලැබලා අවබෝධ කරගත්තේ මේ ස්වභාව ධර්මයේ ක්‍රියාත්මක වෙන හැටි. ඒක අපි දන්නේ නැහැ. බුදු කෙනෙක් නැති කාලේ ඒක දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා මිනිස්සුන්ට පවකින් මොනවද අමතාට කවුද සම්මාදිටියක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ආයේ සම්මාදිටියක් නැතුව ජීවත් වෙන සියලු දෙනාටම ස්වභාව ධර්මය දන්නවා. තේරම නෙවෙයි. නමුත් බුදු කෙනෙක් පහළ වෙලා තමයි ආර්ථික ස්වභාව ධර්මයන්ගේ හැසිරීම රටාව අපිට කියලා දීලා මෙන්න මෙහෙම කරන අය ස්වභාව ධර්මයේ අකමැති මෙහෙම කරන අයට කැමති ඒ නිසා ඔයගොල්ලෝ මෙන්න මේ සීමාවේ විතරක් ඉන්න. ඒක තමයි අර කැටකුරුලගේ කතාව දේශනා කරලා තියෙන්නේ. මේ පියාගේ දුරු භූමියේ විතරක් ඇතේ. පියාගේ ගොදුරු භූමියේ ඉක්මවන්න එපා. එහෙනම් පියාගේ ගොදුරු භූමිය කියලා දේශනා කියන්නේ සතර සතිපට්ඨාන. හැබැයි හිතන්නපා මේ සතර සතිපට්ඨානය කියලා කියහම සතිපට්ඨාන සූත්‍ර දේශනාව විතරයි කියලා. ඔය සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇතුලේ 84000ක් ධර්මස්කන්ධයෙන් තියෙනවා. ඒකයි තේරුම් ගන්න. එහෙම සබහාගන්න තමයි වාදින් අතිරායි. ඊළඟට අපි මේ සාකච්ඡා කරන කාරණාව විදිහට කරමු උත්සාහ කරමු. ඊළඟට අපි දේශනාවේ පස්සේ තව ඒවායි ප්‍රශ්න තිබුණොත් අපි සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රී මම ශ්‍රාවකයෙක්. භාග්‍යවතුන් වහන්සේ දන්නාත් ඒක මම නොදන්නේ මේ කියන කාරණාව හරියට වැටහුණොත් රහත් වෙනුන් කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට සහත්ය ලබා දෙන්නේ. ඊළඟට මේ දේශනාව ක්‍රියාත්මක කරනවට වඩා පරීක්ෂා කරන වර්තමාන මේ ඒකේ උත්තරෝලි කරගත්ත කඳුන් දෙක ඒක කරගත්ත දේවල් මම සටහන් කරගෙන තියෙන අනුපාතවත් නැතුව ඒක සාකච්ඡා කරනවා. භාග්‍යවතුන්ගේ දේශනාව සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලද අපිට අද වගේ ප්‍රකාශ කරන්න මේ කතාව කියන්නේ. පොතක් ලියහම හොඳ කතෝරේ පොතක් ලියහම ඒ පොත හොඳ පොත. හොඳ කතෝරේ පොතක් ලියහම ඒ පොත හොඳ පොත. නමුත් අපි පොත අරගෙන සංඥා පරේ එකක් ටිකක් කියවලා අපි තේරුම් ගන්න මේක හොඳ නැහැ. සංඥාපනේ විතරක් ටිකක් කියවන පොත හොඳ නැහැ කියලා තීරණය කරන්නේ මම මේ කසූරේට වඩා කොහොම ප්‍රඥාව කියන්නේ වෙන්නේ. සම්බන්ධතුන්ගේ ධර්මයේ යසකෙහිමයි මේව බලන්නේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ මුළුල්ලේ දුක් විඳලා මහා කල්ප අසංඛ්‍ය හතරක් අනන්ත කැපකිරීම් කරලා අවබෝධ කරගත්ත ධර්මයේ එක කාරණාවක් දෙකක් තේරුම් අරගෙන කියනවා කොහොමද මේ වෙන්න ඕනේ මෙහෙම. ඒක භාග්‍යතුන් වහන්සේට මොනතරම් මොනතරම් පිළිපැදමක් කරනවද? ඒ කියන්නේ උන්වහන්සේට වඩා මේ සර්වඥයි වාදයන්ට ඒ පිළිවෙල සඳහන් කරනවා සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඥාණය අනුමාන කරලා ඉන්නේ. උන්වහන්සේටවත් භාග්‍යතුන් වහන්සේ ඥානෙ ලැබෙන්නේ යන්තම් අනුමාන ඥානයක් කරලා. මුගලන් මහරහතන් වහන්සේට සරියුත් මහරහතන් වහන්සේගේ ඥානෙ පිළිබඳව තියෙන අවබෝධයක් නෙමේ අනුමානය. මුගලන් මහරහතන් වහන්සේ දකින්නවත් නැහැ සරියුත් මහරහතන් වහන්සේගේ ඥාන සාගරේ කොච්චරද කියලා. නම් දෙන්නම මහා කල්ප අසංකේතික ලක්ෂයක් පාදිකා පුරවලා තියෙනවා. එතකොට මේ ප්‍රාර්ථනාවල් පාරමිතාවල් සතර කුණ්‍ය ධර්මයේත් එක මොන තරම් වෙනස් එකම සමාන එකම සමතුල කර දෙන්න දෙන්න දෙන්න ඒ ප්‍රඥාව මොන තරම් විශාල වෙනස්කමක් තියෙනවා එන බාවිත මහත්තේ කවුද කියන කාරණාව අපිට වැඩි අනුමාන ඥානෙ විතරයි ඊළඟට සඳහන් කරනවා අසුර මහා ශ්‍රාවකයන්ට පහළින් ඉන්න මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රඥාව අවසාන වශයෙන් අසූ මහා ශ්‍රාවකයන්ට පහළ මේ මහරහතන් වහන්සේ. නමුත් උන්වහන්සේ ප්‍රඥාවට වැටෙන්නේ වැටෙන්නේ නැහැ මොනතරම් ප්‍රඥාවක්ද? එක සූත්‍රයක් දේශනා කරාම අසංකේයයක් ප්‍රාණීවන් කවුද දේශනා කළේ මේ මහරහතන්? අසූ මහා ශ්‍රාවකයන්ට වඩා පහළ. නමුත් උන්වහන්සේ ධර්ම රත්නයේ කොයි තරම් ගරු කළාද? මිහිඳු මහ රහතන් වහන්සේ කෙරෙහි සිව් කුසිත ක්‍රියාපත් මහ රහතන් වහන්සේ තමයි. කෙස් බාහතුමයි එහෙම රහත් වෙලා අපි උදේ කතා කරලා සිවිලි ක්‍රියාපත් ගැන නිරුක්ති කියන නාමය ලැබෙනවා එකම ව්‍යවහාර භාෂා 100ක් සම්පූර්ණ ව්‍යාකරණ ඥානය සමග අවබෝධ වෙන මේ මහා උත්සවයන් වහන්සේ අවුරුදු 3ක් මොග්ගලී පුත්‍ර තිස්ස මහ රහතන් වහන්සේ යටතේ ත්‍රිපිටකය හදාරලා තමයි මිනිස්සුන්ට බණ රහතන් වහන්සේ පැවිදි වෙනකොටම රහත් වෙලා තුන් අවුරුද්ද ත්‍රිපිටකය ඉගෙනගෙනයි ධර්ම දේශනා කරන්න පටන් ගන්නේ ධර්මයේ මුලස්ථාන ගෞරවීමක් තිබුණා. එමනම් අපි අද මේ විදිහට ප්‍රකාශ කරන්නේ මොන තරම් මොන තරම් භයානකද කියන කාරණාව මේ පවු කරන්න බය නැති හින්දාද කොහෙද ප්‍රකාශ කරන්නේ? මේ ශාසනයේ ඒ තරම්ම වෙනසක් එක්කෙනා එක්කෙනා අතර තිබුණා. ඒ නිසා මේක පරම සාම්පීර වූ ශාසනයක්. යමෙකුට මේ ශාසනයේ හරියටම බලන්න හිතුනොත් පිළිදෙණක කල්ප ගන්නකටවත් කරන්නේ මේ ශාසනයේ හරියටම හොයන්න බෑ. සාමාන්‍ය කෙනෙකුට කල්ප ගන්නකටවත් කරන්න බෑ. මේ තාක්ෂණය හරියට හොයන්න බැරි මහත්මයන් වහන්සේට ඒක දකින්න පුළුවන් තවත් ලෝකතාවු කෙනෙකුට විතරමයි ඒ නිසා අපි කවදාවත් තාක්ෂණය මෙන්න මේ කාරණා වලදී කියලා කියන්න පුළුවන් ඊළඟ සඳහන් කරනවා අපි මොනවා හිතලා කිව්වත් ඒක බුදුදහම වෙන්නේ නැහැ. එහෙනම් බුදුදහම වෙන්නේ මොකක්ද? භාග්‍යවතුන් වහන්සේට එදා බෝධි මූලයේදී යමක් අවබෝධ වුණා නම් එය බුදුදහම විතරයි. සරියුත් මහරහතන් වහන්සේ ඉඳලා පල්ලෙහත් පල්ලෙහත් වෙනකන් වෙන කවුරු මොනවා හිතුවත් ඒක බුද්ධඝම වෙන්නේ නැහැ. බුද්ධඝම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැටෙච්ච දේ විතරමයි. අපි ඔක්කොම නතු ජීවිතේ ඒ සම්පූර්ණ. උන්වහන්සේට ඊළඟ සඳහන් කරනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේට පිළිච්ච ධර්ම අවබෝධය පිළිබඳ අපි බුදුරජාණන් වහන්සේ එක බණක් එක බණපදයක් ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරහම සරිය මහරහතන් වහන්සේට මේ වැඩිුනේ උන්වහන්සේ කොච්චර ප්‍රබලද නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේට තියෙන මේ හැකියාව උන්වහන්සේට මොකක්ද එක බණපදයක් දේශනා කරහම ඒ බණ පදයට අනුව වචන 60000ක් අනුන් ස්වාමීන් වහන්සේගේ මනසේ උපදිනවා කියලා සරල මහරහතන් වහන්සේට ඒ තරම් මහා ප්‍රඥාවක් තියෙනවා අභිධර්මයේ දේශනා කරමු දෙවුරු අභිධර්මයේ දේශනා කරලා සරල මහරහතන් වහන්සේ කරුණ බොහෝ කෙටියෙන් දේශනා කරාම ඒ අවුරුදු දේශනා කරපු මුළු පොතම උන්වහන්සේ වැඩෙනවා කියලා සර්වේ සඳහන් කරනවා නමුත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ශක්තිය එක වචනයක හසුවම වචන 60000 අවබෝධ වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ ශක්තියට ස්ථාන පහක් තියෙනවා ඒ තමයි බහුසුකාණං අග්ගෝ සතිමන්තාණං අග්ගෝ දිසිමන්තාණං අග්ගෝ උපට්ඨ කාණං අග්ගෝ ගතිමන්තාණං අග්ගෝ මේ නියංග ස්ථාන පහ උන්වහන්සේ කියන්නේ ප්‍රාර්ථනා කරනවා සංසාරේ ලෞතුරා බුදුසෙනගේ අටෝපස්සායතය වෙන ප්‍රාර්ථනා කෙරුවා විතරක් නෙමෙයි මේ කාරණා පහක් තුනන්සේ ප්‍රාර්ථනා කරලා තියෙන අටෝපස්සායතය බවට පත් වෙන ඒ ජීවිතේ මට මේ මේ කරුණු සම්පූර්ණ වෙන්න ලැබෙන්න ඕනේ කියලා මේ ගතිමත්තාන කර්මෝ කීවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහටම ධර්මයේ හිතේ උපදවන්න පුළුවන්කම තියෙන නිසා භාගතුන් වහන්සේ දේශනා කරපු විදිහටම භාගතුන් වහන්සේ දේශනා කරන වචනයට අනුව ඒක උපසමන කුමහමේ කෙනිසා ගරුණසන අග්ගය. භාගතුන් වහන්සේ එක වචනයක් දේශනා කරාම ඒක අනුව වචන 60000 අවබෝධ කරගන්න මහන්සිය පුළුවන්කම ලැබෙන්නේ ආ ඒ ප්‍රාර්ථනා කරලා තිබුණ නිසා. ඒ ඉහළ සඳහන් කරනවා ධර්මයේ ඉතා ගන්නවා නම් වැඩියෙන් හිතා ගන්න පුළුවන්කම තියෙන ආනන්දසුරට. ධර්මයේ හිතා ගන්නවා නම් වැඩියෙන් හිතන්න පුළුවන් මහන්සිය. ඒ නිසා තමයි ධර්ම වාණ්ඩාගාරක කියලා උන්වහන්සේට සම්තුලා තව සම්තුලක් තිබුණේ. ධර්මයේ ගබඩා කරගන්න පුළුවන් ශක්තිය උන්වහන්සේ ළඟ තිබුණා. සරියුත් මහ රහතන් වහන්සේ ධර්ම සේනාධිපති. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම වාණ්ඩාගාරය ඊළඟ සඳහන් කරනවා මොනතරම් බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ ගරු කළාද කොහොමදන් ස්වාමීන් වහන්සේ සඳහන් කළේ ඒ වංගේසතං හැමතැනම සූත්‍රයක් පටන් ගන්නේ ඒ වංගේසතං මල්කින් මෙසේ අසන ලදී මම විසින් බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහගත්තා කියලාමයි බොහොම නිර්හංකාරවම සඳහන් කරලා තියෙන මෙතන මගේ වචන මොකවත් නෑ කියලා ඉතින් පටන් ගන්න. මෙතන මගේ වචන නෑ. මේ තියෙන්නේ බුද්ධ වචනමයි. මම භාගතුන් වහන්සේගෙන් මෙහෙම මෙහෙම අහගත්තා. ඒ වගේ මේ සුතං කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේගේ වචනයට මොනතරම් ගරු කරලා තියෙනවද? බුද්ධ දේශනාවට කොයිතරම් ගරු කරලා තියෙනවද කියන එක මෙතන පැහැදිලි කරනවා. ඊළඟට කියන්නේ මේක මොන උදාහරණයක් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ කීකගේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒ කාරණාව අපි මෙලින් ඉස්සත් කරලා තියෙනවා. ඊළඟට වීර්ය බොහොම වීර්ය වඩන කුජලයන්ට මේ ශාසනයේ ඉතාම ප්‍රයෝජන ලබන්න පුළුවන්. එම නිසාම පදන් වීර්ය පදන් වීර්ය කියන්නේ අවසන් වීර්ය වඩන බැරි වුණා නම් චතුරාර්ය සමන්නාගත වීර්යය අවසන් වීර්යය කියලා කියන්නේ චතුරාර්ය සමන්නාගත වීර්යය. ඇයි මේ පරිමුණාම කියලා කියේ? මහණෙනි, තොපට ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. ඒ වගේම ඊළඟ සූත්‍රයේ සඳහන් කරන කාරණාව අසුදි තුනක් වික්ෂුන් වහන්සේලා සඳහන් කරන මහණෙනි තොපට ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. ඇයි ශ්‍රද්ධාවක් තිබුණේ නැත්තේ? භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කළා කියලා කියහම ඒක පිළිගන්න සද්ධාාවක් තිබුණේ තිබුණේ නැහැ. එම නිසා එළඹීමක් තිබුණේ නැහැ. ශ්‍රද්ධාවක් තිබුණේ නැති නිසා ඒ ධර්ම කාරණා පිළිගත්තේ නැහැ. එළඹීමක් තිබුණේ නැහැ. කම් යොමු කළේ නැහැ. මෙහෙම දෙයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියන්නේ ඒක කම් යොමු කළා අහන ගණන් ගත්තේ ගණන් ගත්තේ එම නිසා ධර්ම ශ්‍රවණය කළේ නැහැ. ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. එළදීමක් තිබුණේ නැහැ. කන් යොමු කරේ නැහැ. ධර්ම ශ්‍රවණය කළේ නැහැ. ශ්‍රවණය නොකළ නිසා ඒ ධර්ම මකට හිියේ මකට හිියේ දරාගත්තේ දරාගත්තේ නැහැ. ඒ නිසා ආර්ථ විමුක්තියක් නැහැ. ඒ නිසා ධර්මයේ වැටහෙන්නේ නැහැ. එම නිසා කුසලයට බලවත් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. එම නිසා වීර්ය වැඩි නැහැ. වීර්ය වැඩි නැති නිසා විදර්ශනා ඥාන ලැබිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සංස්කාරය නුවණින් දැක්කෙත් නෑ එම නිසා පදන් වේගයේ අවසන් වේගයේ වඩන්න ඔබට බැරි කාර්මිකී අටදී පුරාමිතුරු කියන කනමේ පදන් වීර්යය අපි කිය චතුරාර්ය සමන්නාගත වීර්යය මොකක්ද චතුරාර්ය සමන්නාගත වීර්යය කියලා කියන්නේ මගේ ශරීරයේ ඇටත් නහරත් හම ඉතුරු වෙතොත් ඉතුරු වේවා ලේ මසු වේලියත වේලි වේවා මේ ලේ මස් කියන දෙකම දැන් මෙහෙම මෙහෙම බැලුවොත් හතරක් වෙන්නේ නැහැ ඒකට කෙනෙකුට ආයෙ තර්කයෙන් ගොඩනගන්න කාරණාවක් වෙන මොකද ඇට නහර හම ලේ මසු එතන පහක්නේ ඒකට එහෙනම් කොහොමද චතුරංග සමන්නාගිත වීදි කියන්නේ කියලා කෙනෙක් උගෙන් හින්දලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකට නිර්මල සිත්කේම අපුරු උත්තරය තියෙනවා. ඇට, නහර, හම කියන තුනක්. ලේ මසු දෙකම එක. අනිසා ඇටත් නහරත් හම ඉතුරු වෙන ඉතුරු වේවා ලේ මසු වේදියතු වේදි. එතකොට ඒක සඳහන් කරලා තියෙන එකක්. හැබැයි එහෙමයි මේක චතුරාර්ය සමන්නාගත වේදේ කියන්නේ. එතකොට එහෙනම් ලේ වලින් නහරකින් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් කෙනෙක් අහන්න පුළුවන්. මේ ත්‍රිපිටකේ නහර කියලා කියන්නේ මේ ලේ ගමන් කරන රුධිර වර්ග වලට නෙමෙයි. මේ නහර කියලා කියන්නේ කන්දරවල. මොනවද කන්දර කියලා කියන්නේ මේ මස් එකට අල්ලගත්ත දැඩි මාංශ පේශි විශේෂයක් තියෙනවා නිකම් පටිපටි වගේ. සමහරට සද්දල්ලා ඇද්දොත් එහෙම නැත්නම් මස් වගේ දෙයක් කන්න ගිහිල්ලා ඇට කෝරුවෙන් කඩා ගන්න හදනකොට නිකන් කිටි කිටි ගාලා ගිහිල්ලා ගැලෙන්න යන ස්වභාවයක් තියෙනවා. ආනි කන්දරා හරි ශක්තිමත් මේ මස් දියලා ගියාට කන්දරා දියෙන්නේ දියෙන්නේ. ආනි කන්දරා වල තමයි මෙතන නහරවල් කියලා අදහස් කරලා තියෙන්නේ. මේ ගමන් කරන ඒවට නෙමෙයි ඒව මස් දියෙන්නට දියෙලා දියෙලා යනවා. ඇට කෝරුවත් එක්ක අන්තිමට ඉතුරු වෙලා තියෙනවා නම් විරාජු මස්වල ඒ ඉතිරි වෙලා තියෙන්නේ කන. අට කොටුවත් එක ඉතිරි වෙලා තියෙනවා ඒක බැඳිලා. තේසා සඳහන් කරනවා මෙන්න මේ වීර්ය වඩන්න නම් මේ ශ්‍රද්ධාවේ ඉඳලා පිළිවෙලට මේ සිත විඳ වඩන්න ඕනේ. ශ්‍රද්ධාව ඉඳලා මුල ඉඳලා ශ්‍රද්ධාව නැත්තම් එකක්වත් සම්පූර්ණ කරන්න බැරි වෙනවා මේ ශ්‍රද්ධාව අවශ්‍යයි. අන්න ඒ නිසා තමයි භාවනාවට යෙදෙද්දී මේ සඳහා අත්‍යවශ්‍ය අංග සපුරා ගන්න මේ උත්සාහය භාවනාවට යන්න කලින් මේ කරුණු ටික දැනගෙන මේ අත්‍යවශ්‍ය කරුණු ටික සම්පූර්ණ කරගෙන ගියොත් ඒක හරි හරි ඒකනේ මේ විදිහට යම් කුජලේ ප්‍රාර්ථනා කරද්දී මුලින්ම මේ ප්‍රතිපදා හතර හොඳම ප්‍රතිපදාව ප්‍රාර්ථනා කරලා ඉන්පසු සඳහන් කරනවා මේ යෝජනාව මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා කිසිම ඉඩක් නොතබාම පළවෙනි හැටියට ප්‍රාර්ථනා කරමි කියලා මේ මොහොතේ පටන් නිවන් දක්නා යාති දක්වාම මම මේ කරන ප්‍රාර්ථනාවල් ටික අතුරු සිදුරු නැතුව මැද ඉඩක් නැතුව එක දිගටම මට විදිහටම විපාක දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒකෝ සංස්කාරේ කඩාවැටෙන දුක් විඳ වෙන්නේ එකම විදිහට ධන දානියයෙන් ආර්ථික ධන දාන කියන භාවනා හරියට වඩාගෙන හිතේ පස්සත්තාපය දුකක් ශෝකයක් නැතුව හැලහැස්වීමක් නැතුව මානසික පීඩා නැතුව ඒකම සංස්කාරයට යන්න පුළුවන් හැටි ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ මොහොතේ පටන් නිවන් දක්නා ධාති දක්වාම කියලා ප්‍රාර්ථනා කරාම නිවන් දක්නා ධාතියේ කවදාවත් කමක් නැහැ. මම නිවන් දකින තුරුම ඒ ගැටලු තුරුම පාන්නේ සූරපාණි. සාමිතුනි සඳහන් කළා සීවලි මහත්මයාගේ අග්‍රලාභීත්වයක් ලැබෙනවා. සීවලි ස්වාමීන් වහන්සේට අග්‍රලාභීත්වය ලැබුණ උන්වහන්සේ ප්‍රාර්ථනා කළා. නමුත් උන්වහන්සේ ප්‍රාර්ථනා කළේ නෑ මෞර්තියෙන් එහෙම දුක් විඳින්නේ නැහැ. මහා ප්‍රභු දේවී එහෙම ප්‍රාර්ථනාවක් කළා. ඔපිරිසාට බමුණ එහෙම ප්‍රාර්ථනාවක් කළා. ඒකට මිනිස්සු අතර ඕපපාතික සත්‍යය ඉන්නවා. අම්බපාලි පොකුපාලිකයි. එහෙමනම් සීවලි මහරහතන් වහන්සේ ප්‍රාර්ථනා කරලා තිබුණේ නෑ. අකුසල කර්මයේ එක්ක කුසේ කරන දීර්ඝ කාලය උන්වහන්සේ දෙන්නේ. නමුත් සඳහන් කරනවා ආයේ සාමයි ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ මොහොතේ පටන් නිවන් දක්නා ජාති දක්වා කියලා ප්‍රාර්ථනා කරලා තියෙන්නේ ඒ නිසා. එහෙම නැත්නම් මේ සංසාරේ අපිටත් ওই වගේ ප්‍රශ්න වුණ පාඩු සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ බෑ කියලා කියන්නේ බෑ. සිද්ධ වෙන දවස් ආයෙත් පිළිගන්න. ඊළඟ සඳහන් කරනවා මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ යම් වෙලාවක උන්වහන්සේගේ ශක්තිය ලැබ කරගත්තා. අභිඥාලාභී නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේට දෙවියන් වහන්සේ ඉහිහර කරන්න පටන් ගත්තා. එහෙම ඉහිහර කරතර ඉහිහර කරතර බොහෝ වතුරක්. නම් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මහානකම නැති වුණා කියලාවත් උන්වහන්සේ සඳහන් කරන මේ කාරණා කවුරුත් පිළිගන්නේ නැහැ කියලාවත් කොතනවත් දේශනාවක් කළේ නැහැ. යම් වතාවක එහෙම දේශනාවක් කළා නම් සංඝ වේද කර්මය කළාට පස්සේ ඒ ප්‍රකාශය වලට කරනවා. සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරන ආකාරයට ඔබ ගිහින් කියන්නේ නගරයේ ගිහින් කියන්නේ දේවදත්ත ස්වාමීන් වහන්සේ යම් කර්මයක් කරනවා නම් මෙතෙන් පටන් ඒකද බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය සම්බන්ධ නැහැ. සරියුත් මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේ මම මේ කටින්ම මේ නගරයට ගිහිල්ලා මිනිස්සුන්ට මම කියලා තියෙනවා දේව ස්වාමීන් වහන්සේ කොහොම අවශ්‍යයි කියලා. මම කොහොමද ඒ මිනිස්සුන්ට ආයෙත් කියන්නේ? පරිස් මහරහතන් වහන්සේ භාග්‍යවත් මහත්මයා සාරිපුත්‍ර ඔබ එදා ගිහිල්ලා කිව්වේ ඇත්තද කියලා. එන ගාස්මාසේ ගුරු කියන්නේ එදා කිව්වේ සාරිපුත්‍ර යන්නේ අද කියන්නේ. එහෙනම් එදා ත්‍රිවිධ රත්නයේ උපාධි ප්‍රතික්ෂේප කරලා ඉන්නේ නෑ. ඒව උසස්යයි අද තුන් රත්නත්‍රේම දේවදත්ත ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඒකත් ඇත්ත අපි කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා දේවදත්ත ස්වාමීන් වහන්සේගේ යම් පිනක් තිබුණා නම් සතර යුදෙන්නේ. ඒ පින් තියෙන තාක්කල් දේවදත්ත පෞපාරය කියලා වස්තුමාන දේශනා කළේ දේශනා කළේ නෑ. සංගුණේ කර්මයේ සිද්ධ කරලා පස්සේ දේවත්ව ඔබ අනිත්‍යමයි ඒ කාරණා භාවිතනාතේ සඳහන් කළා ගලව ගන්න බේරගන්න ක්‍රමය ඇත්තම ඇත්තම නෑ නමුත් යම් කුසලයක් තිබුණා නම් ඒ කුසලයේ ගරු වෙනවා කියන සාකල් වගේ විනාශය කරේ උන්වහන්සේ චෝදනා කරේ චෝදනා කරේ නමුත් සංසාරේ වෛර නැති නිසා විනිශ්චය වෙන ආදීනව අපි කියනවා මේ සැකරපු වෛර නැති නිසා විඳින්නේ ශෝධනීය தත්ත්වය පසේ විවේක පාරමිතාව පුරලා යන්නේ කෙනෙක් කියන්නේ. පුරන ඉවර. නමුත් අතරට අතරට ඒ නිසා අපි කවුරුත් මිදුණා කියලා හිතන්නේ එපා. ටිකක් බලන්න ඕනේ කියලා හිතන්නේ එපා. මේ ඉඳ විදිය හොඳයි කියලා හිතන්නත් එපා. අත්වල හුඟක් මදි ඒ හින්දා කොහොම හරි ඉස්සරහටම යමු කියන වීර්යය හැමදෙනා ගාවම තියෙනවා. ආන්තියේ වීර්යය දිනු කරන්නේ සත්පුරුෂ මේ වගේ සඳහන් සංවිධානය කරනවා. ඒ නිසා ඒ සීකරු වෙලා අපේ යහපත උදෙසාමයි යම් වචනයක් සඳහන් කළු සඳහන් කරන්නේ. ඒ හැම කාරණාවක්ම අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ. මාන්නේ ස්වරෝම අපි කවුරුත් කරලා තමන්ගේ ගමන නියරදී ප්‍රකාශ කරගන්න එකමයි අපිට කරගන්න අපිට කරගන්න තියෙන්නේ. අන්තිම ජීවිතයේ හොඳින්ම සිද්ධ කරලා ධ්‍යානවත් තමයි අටතම ලෞකිකයේදී සියල්ල සිදලා දේවදත්ත ස්වාමීන් වහන්සේ දෙපදින දුන්නේ අවි ටික කාලයකදී සාමාන්‍ය කෙනෙක් අවි කියතිගෙනම අන්තර්ගතයයි දේශක ස්වාමීන් මහා කල්පයේ ගෙවෙන සුදුසුකම් වෙන්නේ විනාශ වෙන්නේ ඒ තමයි අකුසලයේ ගල්වි දෙයින් මෙච්චර සිහි කරලා තිබිලා ඉච්ඡර විපාක දෙනවද එහෙනම් මම කොතනද කියන කාරණාව හිතන්නේ හිතන්නේ මහා කල්ප ආසංඛ්‍ය දෙකක් ලක්ෂ්‍ය පාරමිතා පුරණ ඉවරයි මහා කල්පයේ තියෙන තමයි කියන වෙනවා ඒ වෛද්‍ය පිළිපදින ඒ අපි කියන්නේ තව කවර සසරට භාගතුන් පිළිබඳව ශ්‍රද්ධාව උදින් වෙනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ කාරණාව. ශ්‍රද්ධාවමයි වැඩි ඔබ වහන්සේ අපිට කුලතරා අනුකම්පා කරා ස්වාමීන්ගේ කාරණාවමයි අපිට තේරුම් ගන්න. භාගතුන් වහන්සේ සම්පූර්ණයෙන්ම කුසලයේ දුරු වෙන අකුසලයේ ගරු වෙන කම්ම දේවල සිතින් මහන්සියට හේතු කියන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟ පිළිතුරේ භාග්‍යවතුන් සඳහන් කළා ධර්මයේ ටිකක් අරගෙන අපි ටිකක් ඉගෙනගෙන බටහිර විද්‍යාවත් එක්ක තව ටිකක් කල්පනා කරලා ඒ විද්‍යාවේ ටිකක් මේකට එකතු කරලා ඒ බටහිර විද්‍යාව සංසන්දනය කරලා ධර්මයත් එකතු කරලා මේක විසඳන්න යන්නේ මේක විසඳන්න එපා. අවදාවත් මේක විද්‍යාවට උත්තර වෙන ධර්මයක් කුසලයේ ධර්ම. හරියට හුඟක් අය ඉන්න අයට ප්‍රශ්න තියෙනවා. විද්‍යාවෙන් අපි ඉගෙන ගන්න තියෙන හැටියට සත්‍යයේ නැවත උපතක් කොහොමද තියෙන්නේ? නැත්නම් පුනර්භවයක් කොහොමද තියෙන්නේ? මේ විද්‍යාවෙන් පිළිගන්නේ නැහැ. එතකොට අපි කොහොමද පිළිගන්නේ කියලා. ඒතකොට ඒ විද්‍යාඥයන් විශ්වාසයෙන් ප්‍රජානන හිතට වඩා. එන විතර මොකද කියන්නේ? ශ්‍රද්ධාවේ ශ්‍රද්ධාවේ හිණකමමයි තියෙන්නේ. නමුත් මේ ධර්මයේ අර්ථකථන දෙන්න ඇල්බර්ට් අයින්ස්ටයින්ව පුළුවන්කම නෑ සරියුත් මහරහතන් කියන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ නෙමෙයි උන්වහන්සේට බැරි නම් ඇල්බර්ට් අයින්ස්ටයින් මේ ශාස්ත්‍රයේ ප්‍රඥාවන්තේ නෙමෙයි යම් පුද්ගලයෙකුට වර්තමාන විද්‍යාඥයෙකුට යම් හැකියාවක් තිබුණා නම් ඒකට මේ ශාස්ත්‍රයේ ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ අපි හිතනවා පරමාණු හදාපු කෙනා අපරාධ මොනතරම් දැනුමක් තියෙන්නේද යාට? ගුවන් යානයේ හදක් තිනා. යාට කොයිතරම් දැනුමක් තියෙන්නේද මේ තරම් බරක් කරගෙන මිනිස්සු 4500ක් පටවගෙන මෙච්චර දුර පැය ගණන් පැය 15 20 මේ උඩ මේ යන්නේ මේක හදාපු මිනිහා කවුද කියලා අපි දෙන්නේ. භාග්‍යතුන් හරි දේශනා කරන්නේ ඒ ප්‍රඥාවත්. එයාට තිබුණේ සූරකම. ප්‍රඥාව කියන එක ඊට වඩා හාස්පතින් වෙනස්. තුවක්කුව හදාගෙන තිබුණේ සූරකම. බෝම්බේ හදා කියන්නේ ප්‍රඥාවක් නෙමෙයි සූරකමක්. එහෙනම් ඒ අහසන්ත්‍රය හදාපු කෙනාට සුවක්ව හදාපු කෙනාට මෙයාගේ ප්‍රඥාව අනිත් මෙයාගේ මේ දැනුම අනිත් පැත්තට හැරෙවුවා නම් අද රහතන් වහන්සේලාගේ මේක පිළිනවන කියලා කියන්න කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ හැකියාවේ රහත් වෙන්න රහත් වෙන්න බෑ. ඒක එහා ගේතු අපූර්ව ඥානයක් අවශ්‍යයි. මේගොල්ලන්ගේ සූරකමක් දිනනවා. අනිසා මේ ධර්මයේ කොයිතරම් නිර්මලද අනිසා සාර්ථක කරන අද ඉතරක් මේ සම්දාන නිර්මල පරියාප්තිය අසන්නෙම්වා නිර්මල පරියාප්තිය දාන්නෙම් වාක්‍ය ප්‍රාර්ථනාවම අපි ගමන් කරමින් තියෙනවා ඊළඟට මෙතන සඳහන් කරනවා රජු බෝසත්තු සිටුවරු මෙතන සඳහන් කරනවා ජීවන පිළිබඳව මේ ජීවන කොච්චර සැපද භාගතුන් වහන්සේ දේශනා කරපු නිවන. රජවරු රජකම එපා කියන මහනුවර නෙමෙයි. සිටු අර අත්‍යල දිස්සම්පත නැන්නේ. දැන් අපි කතා කරුවා අරහතන පිළිබඳ. උදේ සඳහන් කරන්නේ ජෝති රහතන් වහන්සේ. දැන් ජෝති රහතන් වහන්සේට දීකාවේ විදිහට සම්පත් ගැන අපි වෙන කාගෙන්වත් අහලා ඒ කියන්නේ වෙන කාටවත් තිබුණා කියලා අහලා බලන්න. නමුත් රජුව තමන්ගේ මාළිගාව පැහැරගන්න ආවා කියලා රජුව පිළිබඳ කලකිරීමක් ඇති වෙලා තමයි මහණෙන්නේ මහන්සියෙන්නේ මේ සම්පත් ඔක්කොටම වඩා මහරජය මේ සම්පත් ඔබට පැහැරගන්න පුළුවන් නේ එහෙනම් ඔබ වගේ නම් මම විවාද හැරලා ඊට වඩා උත්තරීතර තැනකට යන්න මේක ඔබට පැහැරගන්න පැහැරගන්න බෑ එහෙනම් ඒ ජෝතිය මාර්ගාවේ කවදාවත් පොල් දෙපහක් කර තෙල් පහනක්වත් දැල්විලාම දැල්විලාම නෑ ඒක රැඳෙන්නේ කරන්නේ මැනික්මයි එහෙම හිතපු ජෝතිය සිටුවරයා ඒ ඔක්කොම දාලා මහන් වෙලා නිවන් යන්න කටයුතු කරගත්තේ ඒ සැපට වඩා නිවන් සැප වටින නිසා දැනද වටින නිසා එහෙනම් මහාන වෙලා නිවනට ගිහිල්ලා ආපහු කල්පනා කරන්නේ නෑ මේ නිවන වැඩක් නෑ මම ආපහු යෝතිය මාලිගාවට යනවා කියලා නෑ මොකද නිවනේ තියෙන සැප යෝතිය මාලිගාවේ වෙලකට කරනවත් වෙලකට කරනවත් ඒ තරම්ම මේ නිවන උත්තරීතර විසයි භාග්‍යතුන් දේශනා කරලා තියෙන්නේ මේ ලෝකේ තියෙන හැම ආගමකම සඳහන් කරපු පරම නිස්සාරම කියනවා ඒ හැම නිස්සාරක්ම හම්බ වෙන්නේ මරණයට පස්සේ එහෙම නෙමෙයි මරණයට පස්සේ හම්බ වෙන්නේ හැම නිස්සාරක්ම මොන ආගමෙන් බලන්නේ ස්වර්ගයේ කියන දෙවියන් ආයතනන් මේ කොහේ මොනවා සඳහන් කරලා තිබුණා. ඒ ඔක්කොම වෙන්නේ මරණයට පස්සේ නෙමෙයි. ඒ ඔක්කොම වෙන්නේ මරණයට පස්සේ. අපිට අද බෞද්ධකම දුර්වල හිඳන පොළේ මරණයට පස්සේ විතරක් නිවන් සපල වේවා කියලා බෝධිසත්වයේ හැබැයි මේ බුද්ධඝමී දේශනා කරලා තියෙන්නේ මරුණහම හම්බෙන නිවන නෙමෙයි ජීවත් වෙලා ඉන්න කාලේ දකින්න නිවන. මරුණහම හම්බෙන නිවන භාග්‍යවත් කතා කරන්නේ සාකච්ඡා කරන්නේ ඒ නිවන හම්බෙන්නේ කොහේද? ඒ නිවන හම්බෙන්නේ මෙහෙමයි. ඔය ඉන්න තැනමයි, ඔය විදිහටමයි, ඔය රූපෙටමයි ඒ නිවන හම්බෙන්නේ නිවනයි කිමයි. ඒකයි බුදුදහම කියන ප්‍රේෂත්වයේ ආන්ති නිවන හොයාගත්ත උත්සවය තමයි මහරහතන් අපිට කියන්නේ එතෙන්ට යන්න කියලා. මම අපි හිතනවා මරුණම එක ලැබෙයි. ඒක බුදුහාමුදුරුවෝ මේ මරුණම ලැබෙන නිවන කියන එක පොරවත් බුද්ධාගමේ ජීවත් වෙන්න සම්බ වෙන නිවන. ඒක රජතුමා රජතුමා අතහැරලා නිවනට ගිහිල්ලා නෑ නිවන වැඩක් නෑ අහෝ හිමිතලා දෙදරාවේ නෑ රහත් වෙච්ච රජු කවුරුවත් හරිදරාවේ දෙදරාවේ රහත් වෙච්ච සිටුවරු කවුරුවත් හරිදරාවේ නෑ ජෝතිය සිටුමා කවදාවත් ඒ මාළිගාව ගැන කල්පනා කළේ කල්පනා කළේ නෑ ඒ කියන්නේ ඊට වඩා නිවන හරි නිවන හරි එහෙනම් ඒක හම්බ වෙන්නේ කොහෙද? ඒක හම්බ වෙන්නේ මේ ජීවත් වෙලා ඉන්නකොටම ඉන්නකොටම තමයි සියල්ලම අත්හැරලා සියල්ලම නිදහස් වෙලා සියල්ලම වෙන් වෙලා උන්වහන්සේ මොන තරම් නිර්ආමිෂ ප්‍රීතියක් විඳිනවද? නමුත් සරිල් මහරහතන් වහන්සේගේ සංඝාවක් තියෙන හින්දා දැකී දුක් කරන්නේ රහතන් වහන්සේ සංඝාවක් තියෙන හින්දා තවත් මොකක් හොයන්නේ හිතාගෙනද මනහන්දා නෑ උන්වහන්සේ නිරාමිෂ ප්‍රීතියෙන් තමයි භුක්ති විඳින්නේ. ඒකයි සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒ තරම්ම ආමිලායි සම්බුද්ධ ශාසනය අපි තේරුම් ගත්තේ. තේරුම් ගත්තේ නැති උනාට මැරෙන්න මේ ජීවන හැම ජීවිතේ ජීවිතලා ඉන්න වෙලාවමයි. ඔය විදිහට සත්‍යක තියෙන ගමන් දෙනවා. හැබැයි ඒක මුළු සංසාරයේම තියෙන බැලිකෝ ඔක්කොම බැලිකෝ ඔක්කොම කරලා තියෙන්නේ. ඒක රාහට ඇදෙන්නේ නැහැ, මෙහාට ඇදෙන්නේ නැහැ, කාගේවත් යට ගෙනින් ලක් කරත් නැහැ. මම නිදහස් වෙන්නේ. නැත්නම් අපි ඔක්කොම මේ සතර 100 ගණන් කෝටි ගණන් වෙනුනේ බැරිද? ස්වාමීන් කියන්නේ එක ගමනක්, දෙන්න කියන්නේ තව ගමනක්, දරුවෝ කියන්නේ තව ගමනක්, දේපල කියන්නේ තව ගමනක්, රත්තාව කියන්නේ තව ගමනක්. මෙහෙම කල්පනා කරලා දැන් කෝටි ගණන් ඉන්නේ රාහතුන් කියන්නේ ඔක්කොම ඔක්කොම කපලා සම්බන්ධයක් වගේ. හරි අපි බුදු පාරේ තරුණ දෙයක් කරනවා. තේනවා. සත්‍යනාතේ එහෙම කරපන්. මේක ධර්මවලේ කියලා ඉතින් තේරුම් ගන්න ඕනේ ඒක කරන් ලාංකික විපස්සනා කරන්න එපා කියලා. ඊළඟ ගුණකනේ බාධිකනල් සඳහන් කරනවා මේ කොහොමද මේ මෙතෙන්ට යන්නේ කොහොමද මේක අවබෝධ කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ නවාන පූර්ව විහාර සමාපatti කියන සූත්‍රයක සූත්‍රය දේශනා කරනවා අංගුත්තර නවක නිපාතේ ඒක දේශනා කරලා තියෙනවා. ප්‍රථම ධානයට වඩා දෙවන ධානයට පරිසර. නවානු පූර්ණ අංග විහාර පැහැදිලි කරන සූත්‍රයක් අනුත්‍රණිකයි තමයි. ඒ ප්‍රථම ධානයට වඩා දෙවන ධානය පැහැදිලි. මාර්ගදී බවකට ඒක සඳහන් කළා. උන්වහන්සේගේ ගිහි ගෙදර සිට සැප භාර්යාව නිදී කියන්නේ එක්ලක් සම්මතයදා. ඒ ගිහි ගෙදර සිට සැප ඔක්කොම අතහැරලා දාලා ප්‍රථම ධානය ලබා ගන්න මට මාර්ගයේ අර දිව්‍යාංගනාවන් වාගේ කාන්තාවන් සමග ඒ මාලිගාවේ අප්‍රමාණ පංචකාම සෝයේ මට ඒ මාලිගාවේ කිසි සෝයේ දැනෙන්න පටන් ගත්තේ නේද ප්‍රථම ධානය ලබා ගන්න මට පංචකාමයේ දැනුනේ ලෙඩක් වාගේ ප්‍රථම ධානයේ ඉඳලා දෙවන ධානයේ මට ප්‍රථම ධානයේ දැනුනේ දැනුනේ ලෙඩක් වාගේ ප්‍රථම ධ්‍යානෙ දෙවන ධ්‍යානයක් කරලා තුන්වෙනි ධ්‍යානයේදී මට දෙවෙනි ධ්‍යානෙ ලැබුණේ ලෙඩක්. එතකොට මේ ඉහළට යන්න යන්න මොන තරම් මොන තරම් සුන්දරද මොන තරම් සැහැල්ලුද මොන තරම් නිදහස්ද කියන කාරණාව ඒ සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්වත්නි ඒ නිසා ධ්‍යාන මට්ටම් අටම තිබුණ අසිත සවසා හත්වෙනි ධ්‍යානයටවත් කැමැත්තක් තිබුණේ නැහැ. අපිට කලදේවල කියන සඳහන් කරපු විදිහට සඳහන් කළා එහෙනම් ධ්‍යාන මට්ටම් කීයක් දිනු කරලා තිබුණද අසම දිනු කරලා අෂ්ට සමාපත්තියයි මේ සවසා හත්ෙන්